සඳහා ඒ සඳහා කළ යුතු උපරිම අනුග්‍රහය කරා. ඉතින් අපි ගත කරන සාමාන්‍ය දැනුමෙන් සාමාන්‍ය ජීවිතය හැටියට මෙවැනි දෙයකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා අපේ සාමාන්‍ය බුද්ධිය නෑ. ඒක අපිට සාමාන්‍යයෙන් කල්පනා වෙන්නේ නැහැ. ඒක සර්වඥන් වහන්සේගෙම අපි අසාධනගත යුතුයි. ඒ නිසා සර්වඥන් වහන්සේ ඒක ඒ අනුපාඩුව සම්පූර්ණ කිරීමට භාවනාවකට එනතම් මේ වගේ භ්‍රමචාරියකට යෝග ජීවිතයකට ගත කරන කෙනෙක් ඒ තමන්ගේ යෝග කර්මයට භ්‍රමචාරියට නැත්නම් චේතෝ විමුක්තිය සඳහා කළ යුතු අනුගහිත අනුගහිත සූත්‍රය ලාසේසා කළා තියෙනවා. ඉතින් ඒ අනුගහිතයන් අපි මේ වෙලාවේදී හිත අලුත් දෙයක් කියන පොඩ්ඩක් මතක් කරගත්තොත් මේ වගේ වැඩ පිළිවෙලකට සර්වඥාහන්සේ අනුගහිත ලයිස්ට් වේ ඉතලාම කියලා දේශනා කරන්නේ සීලාංකයි. අපි කය වචන දෙක හික්මවා ගැනීම නැත්නම් සීලයක පිහිටවීම මෙවැනි ගමනක සාර්ථකත්වයේ සඳහා තිබිය යුතු පළවෙනිම කාරණාව. මේ ආකාරයට සලකලා යම් කෙනෙක් මේ වගේ වැඩමුළුවකට ආපු වෙලාවේ සිල් ගත්තට පස්සේ එයාට ඒක කාරණාවක් වෙනවා හිත අලුත් කරගන්න. මම දැන් පරණ මනුෂ්‍යයා නෙවෙයි. මම මේ වැඩක් වැදගත් වැඩක් සඳහා සීලයක පිහිටියා ඒ සීලයක මම පිහිටියේ මේ සර්වචන් වහන්සේ විසින් දේශනා කරලා දෙක අනුග්‍රහයක් අනුග්‍රහිතයක් සම්පාදනය කිරීමටයි ඉතින් ඒ සීලයක් තනියම හිටින්න බෑ සීලේ පිහිටන්නේ ප්‍රඥාවත් එක්කම තමයි සර්වචන් දේශනාවෙන් ම උපුටා දැක්කොත් සීලවන්තස්ස පඤ්ඤා පඤ්ඤාවන්තස්ස සීලං සිල්ලවතෙකුට විතරයි ප්‍රඥාව තියෙන කියලා භගවත්වංශය සඳහන් කරලා තියෙනවා ප්‍රඥාවන්තයෙකුට විතරයි සීල රකින්න පුළුවන් ඒ තමයි මේ භාවනා ලෝකයේ ආප්තෝපදේශය නමුත් සාමාන්‍ය ලෝකයේ සිල්වතාට කියන්නේ නෝන්ජලයි කියලා මේ යමකම තේරෙන්නේ නැති කෙනෙක් මෝඩෙක් බුබ්බඩෙක් නෝන්ජලයක් තමයි සිල් රකින්න කියලා කියලා ගණන් ගන්න. ඒක නිසා සාමාන්‍ය ලෝකයේ තියෙන සෙල්ලක්කාරකම් নানা ආකාරයේ සතු මෙරීමේ දක්ෂකම් ස්පෝර්ට්ස්මන්ෂිප් කියලා සඳහන් කරතියි. ඊටම දක්ෂ වර්කම් කරන්න පුළුවන් කරාට රටේ රාජ්‍ය නායකත්වයට යන්න බව. ඒ තරම්ම වරකම අද සම්මු භාර්තයක් වඩපත් වෙලා තියෙනවා. කාමීත්‍යාචාරය කළ ඉලක්කම් වැඩි ගන්නක් කියන්න පුළුවන් නම් සමාජ පිළිගැනීම වැඩි. බුරු කේතම හිස් වචන පරස් වචනයයි. ඒ තරමටම කටයුතු වෙනෝ ගැවි කටයුතු කරන්නේ ඒ සමාජ ධර්ම වල පිහිටලයි. එතකොට මෙවැනි වෙතනකදී එවැනි සීලයන් තමා විසින් මේ ඉල්ලකට සමාදන් වෙලා සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා තියෙනවා තමන් ඉදිරිපත් වෙලා ඉල්ලගෙන ඒ සීලයකට යටත් වෙනවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බිම්මට හොද්දටම ප්‍රඥාවන්තය විතරයි. ඒක නිසා යම් කිසි කෙනෙක් සීලයක් සමාදන් වෙලා මේ ගත කරන දවස් 6ක් 7ක් කාලය ගත්තොත් ඒ කෙනාට වෙන මොනම දෙයක් හරි කියන්නේ නැතත් සමාධියක් හරි කියන්නේ නැතත් ප්‍රඥාවක් හරි කියන්නේ නැතත් විපස්සනාවක් හරි කියන්නේ නැතත් ධානයක් හරි කියන්නේ නැතත් මාර්ග ඥානයක් ඵල ඥානයක් හරි කියන්නේ නැතත් අඩු ගානේ වන් දවස් හතක් මගේ ජීවිතේ සිල්ලකලා තියෙනවා කියන එක මරණ මොහොතට ලෙඩ වෙනකොට වයසට යනකොට තමයි ජීවිතය කරලද ලොකුම ආයෝජනේ වාටපත් වෙනවා ඒක නිසා ඒ සීලය නැත්නම් සීල අනුකහිතය අපිට මේ භාවනා වැඩමුළුවක් මාර්ගයෙන් ලැබෙන ඵලයක් ඒ නිසා හැම කෙනෙක්ම සලක ගන්න ඕනේ තමයි මේ ගත කරන භාවනා ජීවිතයේ භාවනා කාලයේ උපරිම ඵලයක් පිණිස අපේක්ෂාවක් තියෙනවා නම් ඒ සඳහා තමන් දැක්විය යුතු අනුකම්පිතය තමයි ඒ සමාදම් වෙච්ච සීලය. කැලල් වෙන්නේ නැතුව, ලප වෙන්නේ නැතුව, මිලාන වෙන්නේ නැතුව, කඩ කඩ වෙන්නේ නැතුව අචිත්‍රා කාම කල්මාශ්‍ය අඛණ්ඩ ක්‍රමයෙන් එකට රකින්න. ඒක පොඩි වැඩක් නෙමෙයි. ඒක ඉච්චනම පොඩි වැඩක් නෙමෙයි. ඒ නිසා තමන්ට සීල අනුගහිතේ වාසේ ප්‍රායෝගිකව එහෙම නැත්නම් ප්‍රයෝජනේ සාකලා කරන්න තියෙන්නේ තමයි හිතපු தත්ත්වයට වඩා සීලවන්තයි කියන එක. එහෙම නැත්නම් මේ සීලය අදි සීලයක් වඩපත් වෙන බව විතරයි. එහෙම නැත්නම් මේක කෙලවරක් තියෙනවා භයානක එකක්. ඒ තමයි Taman සදාචාරවාදයකට වැදිලා 100 100ක් සීලයක් නැත්නම් භාවනා කරන්න බෑ කියලා පුංචි ශිල්පතවල අඩුපාඩුවට පවා සීදී නසා ගන්න මනුට දොස් කියනවා තමන්ගේ වැරදි හොයනවා ඒක නෙවෙයි මෙතන මේ සීලාංගහිතය කියලා කියන්නේ සීලාංගහිතය කියලා කියන්නේ තමන් හිතියට වඩා වැඩි සීලයකට අදි සීලයකට උරදීලායේදී කටයුතු කරන එක. සෑම දිනාම ඒ කය සහ වචනය හික්මව ගැනීම පිළිබඳව ප්‍රතිතද කර ගැනීමක් මේකේ තියෙනවා. ඒකෙන් අපිට තමන්ට තමන් සීල රකින්නවා කියන සතුට හිත අලුත් කරගන්න අලුතෙන් බලාපොරොත්තු ඇති කරගන්න හේතු වෙනවා. දෙක තමයි සුත අනුකහිතය. ඒ කියන්නේ අපි මේ බණහනවා. අපි හැම කෙනෙක්ම අපේ සාමාන්‍ය බැලුවොත් අපේ පෞද්ගලික પરම්පරාවල නැත්තන් වැඩිය අද බණ ගන්නවා ශිල්ප ගන්නවා බෞසුත ඥාන තියෙනවා ඒක නිසා අපිට විද්‍යක ධාතුක් තියෙනවා අපි යම් ප්‍රමාණයකට තමන්ටම අසුවිරු ඥාන ඇති නිසා බෞසුත ඥාන ඇති නිසා පොතේ දැනුම ඇති නිසායි අපි මේ වගේ වැඩවලට එන්නේ නමුත් මේ සුත අනුග්‍රහිතය කියන අදහස් කරන්නේ ඒ අපි දන්න ප්‍රමාණය මදි ඒක නැවත නැවත මතක් කර ගැනීමක් අවශ්‍යයි. ඒක කලපිරීමක් කර ගන්න අවශ්‍යයි. ඒ සම්බන් ආහනකොට අසුතං සුනාති කියලා තමයි මෙතෙක් නාහපු දේවල් ලැබීම එක අංශංශයක්. සුතං පරියෝදපේති. තමන් අහලා අංග සම්පූර්ණ නැති දේවල් බලකොටලේ සමතර වෙලා මොකද ඒක නැවත අහනකොට ඥානෙ ස්ථාවර වෙනවා. කක්කං විතරති. එතකොට මේ ලැබෙන අලුත් කර්ම සහ තමයි දන්න කර්ම අතර ගැළපීමේදී යම් යම් සංඛාවල් සැක අනිශ්චිතතන් තිබුණා නම් බණීයුවා සුතුසුිතර ගැටගැහෙනවා. මට්ටම්ලා යනවා. ඒ වගේම දික්කින් උච්ච කරෝටි අපිට තියෙනවා නම් යම් චපල වංචනික ඇද කුද දෘෂ්ටි ඒව නට්ටම් වෙනවා. ඍජු වෙන්න පටන් ගන්නවා. චිත්ත මනස පසීදති. බණහනකොටම ඒ අර කියන අනිසන්ත මොනවද තුනත් හිත සතුටු. ධර්මයට ලැබි කෙනාට කරන භාවනා කරන කෙනාට ධර්ම කොටස හැරෙනකොට හිත පිරිසිදු වෙනවා. ඒ නිසා අපි කොච්චර බෞද්ධ ඥාන තිබුණත් ධර්මයේ අහුම්කම් දීමක් කරනවා. ඒක ධර්මේශ්වරෝ සර්වචන් වහන්සේත් තමන් වාසේ ජීවත් වෙන කාලයේදී බණ කියනවා කාගෙන්ද බණහලා තියෙන්නේ ගෝලයන්ගෙන් තමන්නාංශයෙන්ම ගෝලයන්ගෙන් බණ කියවගෙන අහලා තියෙනවා ඒ වාගේම මනුෂ්‍යයන් අතර ශ්‍රේෂ්ඨ මනුෂ්‍යෙක් බවට පත්වෙච්ච අනන්ත ජින කියලා තමන්ම තමන් දිනාගත්ත වෙන ලෝකේ කවුරක්වත් නැති தත්ත්වයටපත් වෙච්ච සර්වජන් වහන්සේ කල්පනා කරලා බලනකොට මවන්නේක් ආදර්ශයක් පිළිසඳ ගුරුවතන් දීලා සලකන්න වටින්නේ මොකද්ද කියලා උන්වහන්සේ ධර්මරත්නය තමයි ඉස්සරහින් තියාගන්නේ. ඒ නිසා ධර්මචනන්සේ ජීවත් උනේ ධර්මරත්නය ගුරුතන් දීලා සලකලා. ඒක නිසා ඒ තියලා දක්නා වූ ශල දන්නා වූ ඒ සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා. බණ භාවනා කරන එකනා වරින් වර ඇහුම් කන් දීම කරන්න ඕනේ. බණ අහන්න ඕනේ. ශ්‍රාවක භාවය අලුත් පරියක් කරන්න. ඒක සඳහා අපි මේ විදිහට ධර්මයට ධර්ම ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කිරීම කරනවා. ඒකයි අපි මේ හැම දවසෙම මේ පැයක් වෙන් කරගෙන කරන්නේ. ඒ වගේම සාකච්ඡා මුඛහිතේ කෙරෙන්න ඕනේ. අද ආරම්භක දවසේ වෙනත් ශාසනික කටයුත්තකට යන්න වෙච්ච නිසා අපිට ධර්ම සාකච්ඡා පවත්වා ගන්න බැරි වුණා. නමුත් අපේ දෛනික කාලගතහනේ නිතිපතා සාකච්ඡාව සඳහා වෙලා ඇති කරගෙන තියෙනවා. ඒ සාකච්ඡාව ඇත්තටම හිත අලුත් කරවන සුළුයි. කය හිත ව්‍යායාම කරවන සුළුයි. ඒ විතරක් නෙවෙයි ඒක දැනගන්න මේ සාරවත්න ශාසනයේ විතරයි සාකච්ඡා තියෙන්නේ. අනෙක් සියලු ශාසනවල තියෙන්නේ දෙයන්නාංශයේ සුද්ධ කියවිල්ල හුම්කන් දීලා ඒක සාකච්ඡා කරන්න විවේචන කරන්න ප්‍රශ්න අහන්න අයිතියක් ඒක නෑ. සුද්ධ ලියවිල්ල විතරයි. ඒක සාකච්ඡා කළොත් සදාකාලික පාය තමයි. එළිවිල්ල හැටියට. සර්වඥාන්සේ විතරක් සඳහන් කරලා තියෙනවා මොන්නම දෙයක් ඇහුණා ඒක තමයි ගැළපෙන්නේ නැත්නම් තේරෙන්නේ නැත්නම් ඒක පිළිබඳව ප්‍රශ්න කරන්නේ කියලා. ප්‍රශ්න නොකළොත් ශ්‍රාවකෙක් නෙවෙයි. ඒ නිසා ධර්ම සාකච්ඡා තමයි සාකච්ඡාව කියන එක ලෝකේ බය වෙන දේ බුදුහාමුදුරුවෝ ලෝකේ ධර්මයේ හෙළිදරව් කරන දේ විදියට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපට උනන්දු කරවලා තියෙනවා ධර්ම සාකච්ඡා කරන්නයි කියලා. ඒ ධර්ම සාකච්ඡාවේ කෙරෙන්න ඕනේ තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්න එක. ඒ වගේම තමන්ගේ තියෙන සැක දුරු කරගන්න එක මිස හුතු ආද සඳහා හුතු තමන්ගේ දැනුම පෙන්වීම සඳහා හුතු හුතු අනුන් පහත් කර සැලකෙන සඳහා කරන දේවල් වලට නෙවෙයි ධර්ම සාකච්ඡා කියන්නේ ධර්ම සාකච්ඡා කියන්නේ තමන්ගේ ඒ ගත කරන ආධ්‍යාත්මික ජීවිතය ඍජු කර ගැනීමේදී සැකසුරු කර ගැනීමේදී අවශ්‍ය කරන දේවල් විස්තර විභාග කර ගන්න. ඔන්න ඔය කියපු සීලානුකයිත සුතානුකයිත සාකච්ඡානුකයිත සම්පූර්ණ වෙච්ච කෙනෙකුට තමයි පරියන්කයකට ගියත් සක්මනකට ගියක් ඒ තමන් යෙදී ගත කරන සමාධි පැත්ත හෝ ප්‍රඥා පැත්ත නැත්නම් සමත අනුග්‍රහිතය හෝ විපස්සනා අනුග්‍රහිත කරගන්න පුළුවන් වෙන්නේ නැත්නම් හරි විදියට හිත අරමුණ කලවා තැබීමක් ගැනීමක් හෝ නැත්නම් අරමුණේ ඇති හැකිය දැකීම අනිත්‍ය දුක්ඛ නාත්ම දැකීම පුළුවන් වෙන්නේ සීලානුකහිතයක් තියෙන සුතානුකහිතයක් තියෙන සකච්ඡානුකහිතයක් තියෙන කෙනාට විතරයි. ඒ නිසා මේ තුنين ආටි වෙච්ච කෙනා ওই විදියට වරින් වර අවස්ථාවේ හැටියට චිත්ත භාවනා ප්‍රඥා භාවනා කිරීමේ අනුග්‍රහ කරනවා. ඉතින් ඒ අදහසින් තමයි අපි මේ පැයක් වෙන් කරගෙන නැත්නම් පරිච්ඡේදයක් වෙන් කරගෙන සාකච්ඡා දේශනාව සඳහා කාලය අරගෙන තියෙනවා. ඉතින් මේක පිළිබඳව මේ විනිපෙක් ප්‍රදේශයේ මේ කෙරෙන භාවනා වැඩ පිළිවෙල සම්බන්ධයෙන් කුමක් මොන වගේ මාතෘකාවක් ධර්ම සාකච්ඡාවට ලක් කළ යුතුද කියන ප්‍රශ්න ආපුවාම මාතෘකා කීපයක් ඉදිරිපත් වුණා. ඒකෙන් තෝරාගත්තේ මේ වත්තුපම සූත්‍රය කියලා පොතේ සඳහන් වෙන සූත්‍රයක් ඒකට වත්ත සූත්‍රය කියලා සඳහන් කරලා තියෙනවා මේක සංග්‍රහ වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය. ඉතින් මේ සූත්‍රය අපි දවසේ ධර්ම දේශනා මාතෘකාව වශයෙන් නෙවෙයි දේශනා වලියටම මාතෘකාවක් වශයෙන් තියාගන්න. එහෙම නැත්නම් අද මේ ආරම්භ කරන මේ ධර්ම කතාව දිගට පවත්නකොට එකින් එකට yaadෙන හැමිනිච්ච ගැළපිච්ච දේශනා මාලාවක් විතරයි පවත්න්නේ. ඒ දේශනා මාලාවටම ඉස්සරහින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ මේ වත්ත සූත්‍රය. වත කියන එක මේක සිංහලට අරවලා තිනවා. සුදු වත කියන සුදු ස්වෙද්ද කියන අදහස. වත්ත කියලා කියන්නේ එතකොට වස්ත්‍රය කියලා අපි සංස්කෘත භාෂාවෙන් කියනවා පාලි භාෂාවෙන් වත් කියලා කියනවා. සිංහලෙන් වට කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වස්ත්‍රයක් උපමාවට අරගෙන තමයි සර්වචනාංශයේ මේ සූත්‍රයට ප්‍රස්තුතිය සකස් කරගන්නේ. ඒ නිසායි මේ උපාව අනුයි සූත්‍රේ නම් කරලා තියෙන්නේ. මේ වස්ත්‍රයක් උපමා කරගෙන සමහර වෙලාවල් වලට පාවිච්චි කරන රත්තරන් භාණ්ඩයක් පළඳින රත්තරන් භාණ්ඩ උපමා කරගෙන සමාජලාට පොළොව වැවෙන ගහක් උපමා කරගෙන ආදී වශයෙන් ਸਰවචනාංශයේ මේ සන්දර්භයම මේ කියන අතන කතාවම ਸਰවචනසේ වැඩ ඉන්න අවුරුදු 45 ඇතුළත විවිධ තැන්වල සඳහන් කරලා තියෙනවා. ඒකේ එක විවරණයක් තමයි මේ වත්තුපම සූත්‍රයෙන් සඳහන් කරන්නේ ਸਰවචනසේ සඳහන් කරලා තියෙනවා. යම් විදියකට කෙලසිච්ච දලිකුණු ගෑවිච්ච මජක් ගෑවිච්ච ග්‍රීස් ගෑවිච්ච වගේ වස්ත්‍රයක් අරගෙන වස්ත්‍ර දන් ගන්නවන්නේ එහෙම නැත්නම් ඩයි කරන මිනිසෙක් ඒ වස්ත්‍රය රතු පාට වේවා නිල් පාට වේවා මදට වර්ණ වේවා වර්ණයක බහලු ඒ වර්ණය අර වස්ත්‍රයේ සමාකාරව සුන්දර විදියට වර්ණ ගැන්නේ නැහැ. ඒක විසම වෙනවා. වර්ණය අවපාද වෙනවා, අවලස්සන වෙනවා. ඒකට හේතුව මොකද? ඒ වර්ණය යොදන්නේ ඉස්සලා වස්ත්‍රය කෙලසී තිබීම නිසා. දැලිකුණු ගෑවී තිබීම නිසා. ඒ බලත්තම් අජන් ගෑවිලා තිබිච්ච නිසා. එහෙම නැත්නම් කුණු ගෑවිච්ච පිච්ච නිසා ඒ නිසා දුරත්ත වන්නං අපරිසුද්ධ වන්නං කියලා ඒ කෘත්‍ය අවසාන ඵලය ඒ රදවා එහෙම නැත්නම් මේ රඳන් ගන්නවන් වගේ මනදල සපිරණ විදිහට වෙන්නේ නැහැ. සමාකාර වෙන්නේ ලස්සන වෙන්නේ මොකද හේතුව අපරිසුද්ධත්තා වත්තස්මින් කියලා. පටන් ගන්නකොට වස්ත්‍රය අපිරිසුද්ධ නිසා ඉතින් මේකෙන් මේ සර්වචනාසේ සඳහන් කරනවා මේකෙන් අපිට උපමේයයක් වෙනහර පන්නනවා පෙන්නනවා අපි මේ අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් ඉදිරියෙන් තියාගත්ත පාඩය ඒව මේව කෝබික වේ චිත්ත චිත්තේ දාංකලිටේ දුක්ඛතින් පාටිකංක යම් කිසි කෙනෙක්ගේ මහන්නේ හිත කෙලෙසිලා නම් එතන හිත නීවරණගත වෙලා තියෙනවනම් ඒක අනිවාර්යයෙන්ම දුක්ගත කරගෙන යනවා මරණයන් මැත්තේ අපාගාමී වෙනවා කියලා. ඒ මොකද හේතුව ඒ කෙනාට මොන જાතියෙන් එක කුසල් ලං කරන්න හැදුවත් බණ භාවනා කරන්න ගියත් අර හිතේ තියෙන කෙලස් නිසා ඒ මොනක්වත් හරි විදිහට අල්ලන්නේ නැහැ. ඒ කරන පින්කම් කරන කුසල් හිතේ තියෙන සංකලිත භාවය නිසා කෙලසිච්ච භාවය නිසා වර්ණ ගන්නවට ඉස්සර වෙද්දක් සුද්ධ වුණා තිබුණ නැති වුණොත් වර්ණ ගැනීම අවලස්සන වෙන්න ආසේ යම් කිසි හිතක් කෙලසිලා තියෙනවා නම් එයාට දුක්ගතියක් තමයි අපේක්ෂා කරන්නේ අනිවාර්යයෙන්ම හෙලකෙ පල්ලට ඇදගෙන වැටෙනවා වගේ පොළොව පල්ලයට යන කකුල් දෙක උඩට තියාගෙන දුක්ගතියකට වැටෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් එවැනි තත්ත්වයකටපත් වුණාට පස්සේ ඇයි මම මේ මෙච්චර බණ ඇහුවත් සත්පුරුෂයන් ඇසුරු කරත් පින්දහා කටයුතු කරත් ඇයි මම මේ හෙලකෙන් පල්ලට දගෙන වැටෙනවා වගේ විවසව ඊට පල්ලට දෙවිලා ඔළුව උඩට තියලා අපාගාමී වුණේ කියලා ඒ වෙලාවේ දැනගත්තට පමන් වැඩි අනිත් එක මේ වැටෙන වැටිල්ලට මදිවට තවත් අමලියක් කරදරයක් චිත්ත පීඩාවක් වඩපත් වෙනවා. නමුත් යම් කෙනෙකුට ඒ වගේ තීර්ණාත්මක අවස්ථාවට එන්නේ ඉස්සරලා රෙද්ද වර්ණ ගන්නන්න ඉස්සරලා තමන්ගේ මේ වර්ණයේ දෝෂයක් නෙවෙයි මේ ආරම්භක වස්ත්‍රයේ නැත්තම් වත්තේ කුණු තියනවා ඒක පිරිසුදු කරන්නේ නැතුව වර්ණ කරලා වැඩක් නැහැ කියන එක වටහා ගත්තොත් ඒක ඇත්තට මේ කෙනාට අමතර බරක් නම් වෙනවා. අමතර යුතුයකමක් ඔළුවට එනවා. කාර්යකාරියක් ඔළුවට එනවා. මේ තීත්‍ය තිබුණාට වර්ණ තිබුණාට ඩයි තිබුණාට ඒකට දාන එකම නෙවෙයි වර්ණ ගැනීමේ දක්ෂකම. ඒ දාන වස්ත්‍රය ඊට පස්සේ ඊට කලින් සමසේ වර්ණ උරා ගන්නා කිලිටි නැති අසංකලිට භාවයටපත් කරන එක තමයි රද වගේ වැඩේ. රදවා කියන එක අදහස් කරන්නේ රඳන් ගන්නවන්න නැත්නම් වර්ණ ගන්නවන්න ඩයි කරන්නගේ වැඩේ. ඉතින් ඒක නොදැන අපි මේ තින්ත තිබුණාට වර්ණ තිබුණාට ඒ වගේ යොදලා අවසානයේ ප්‍රතිඵල අපේක්ෂා කරනකොට බලනකොට වර්ණය දුරත්ව වර්ණ අපරිශුද්ධ වර්ණ බාටපත් වෙලා තිබුණොත් ඒ කෙනාගේ තිත ටිකක් නාස් වෙලා යනවා. අවසාන ප්‍රතිඵලය චිත්ත පීඩාවෙන් හිටිනවා. අන්න එවැනි බලාපොරොත්තු සෝමීමක් ඇති නොවෙන්න බුදුන් සරණ ගිය කෙනෙකුට ධර්මයේ සරණ ගිය කෙනෙකුට සංඝයා සරණ ගිය කෙනෙකුට සීලයක් සමාදන් වෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා ඒ තමන්ගේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක සකස් කර ගැනීම තමයි ඔය සියලු කුසලයන් කරන්නේ ඉස්සල්ලා ඒ සියලු පින් දහම් කරන්න ඉස්සල්ලා ශාසන අලංකාර චිත්ත අලංකාර මොන දේ කරන්නත් ඉස්සල්ලා තමන් විසින් සලකා බැලිය යුතු කාරණා. නමුත් දහසකුත් එකක් ගෙවල් දොරවල් යුතුයකම් තියෙන වගකීම් බහාරවල ඉන්න කෙනාට ඒ විදිහට ඒ මුල හොයලා රෝග නිర్ణයක් කරලා ඊට පස්සේ මේ රෝගෙට වෙදකම් කරනවාට වඩා මුකදෙනෙක් කරන්නේ රෝග ලක්ෂණ යටපත් කිරීම පමණයි. ඒක තමයි මේ වෛද්‍ය විද්‍යාවෙන් අපට අරගෙන පෙන්නන්න පුළුවන් උදාහරණේ මේ රෝගේ සුව කරන්න අපිට බල බල ඉන්න වෙලාවක් නැහැ. ඒ රෝග ලක්ෂණ යටපත් කිරීමේ වැඩ පිළිවෙලට අපි බොහොම ඉක්මනට පැනලා කරදර කරන්නේ ආදාවෙන් බාර ගන්නවා. නමුත් මේ ආපු රෝග ලක්ෂණ එකක් මේකෙන් අදහස් වෙන රෝගේ වෙන එකක් රෝග ලක්ෂණයට ප්‍රතිකාර කරාට රෝගියා තාම රෝගී. අන්න එවැනි පටලවිල්ලක් ඇති නිවීමට ආත්මෝපදේශයක් වශයෙන් කියනවා නම් වෙදකමට වැඩිය වටිනේ හේදකම කියලා. අද සාසනික කටයුතු වල දිහා බැලුවත් මේ හේදකම පැත්තක තියලා නැත්නම් හේදකම ගැන නොතකා ඇතිලා තියෙන මේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා වේදකම සම්බන්ධයෙන් මේ නානාවිද පින්කම් සහ කුසල් ඉදිරිපත් කරගෙන ඒක මේ භෞතික ලෝකයේ තියෙන ලෙඩ රෝග සුවකදීන් සාන්ති කර්ම සහ විවිධ ශිල්ප වගේ මේ ශාසනයත් වමතින් අල්ලන යුගයක අපි මේ ඉන්නේ විශේෂයෙන්ම ලෝකෙ මේ පැත්තට වෙනකොට මේ බටහිරට දුවනකොට ඒකේ මේ වේදකමට වැඩිය හෙදකම අමාරුයි ඒ හෙදකම කියලා කියන්නේ ආගමික නිකායක් එතන මේ සද්ධාවෙන් කළ යුතු গুপ্ত ධර්ම කොටසක් ගුඪ ධර්ම කොටසක් අපිට ඒකනේ අවශ්‍ය කරන්නේ මේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරක් එහෙම නැත්නම් මේ රෝගයට රෝග ලක්ෂණ වලට උත්තරයක් කියන කාරණාවට ජනප්‍රිය භාවය වැඩි වෙලා තියෙනවා. ඒ ජනප්‍රිය භාවය වැඩි බුද්ධ ධර්ම කියන්නේ ජනප්‍රිය බුද්ධ ධර්ම කියලා. නමුත් බුදුජානනාංශයේ මේ වත්ත සූත්‍රය වගේ කිමතු කරන්න හදන්නේ මේ බුද්ධ දේශනාවේ තියෙන මේ ආගම කොටස පැත්තක තියලා පැත්තක තියලා කියන්නේ කුඩු බාහිර දැම්ම කියන එක නෙවෙයි. ධර්මය කියන එක මොකක්ද කියලා පෙන්නනවා. ඒක ටිකක් අමාරුයි. ඒ මොකද හේතුව දැනටමත් රෝග ලක්ෂණ ඇති කෙනෙක් ඒ රෝග ලක්ෂණ පිළිබඳව දෙන අවධානය වගේම රෝගියා පිළිබඳව රෝගය පිළිබඳව හිතන්න තරම් ඉවසන්න එවනම් මුල කොයිල ප්‍රතිකර්ම කරන්න මුල හෙවීම සඳහා ඒ වෙලාවේ යාගේ අවධානය ගණ්ඩයි සර්වචනාංශයේ මේ වත්ත සූත්‍රය දේශනා කරතියි. ඒ නිසා මේක පොදුවේ ජනප්‍රිය බුද්ධ ධර්මයෙන් අපිට දකින්න පුළුවන් මේක පටලවාගෙන තියෙන හැටි. ඒක මේ එක්කෙනෙක් වශයෙන් ගත්තාම අපිත් නැත්තම් මමත් කොච්චරක් මේ දැවෙන ප්‍රශ්නට උත්තරේ පිණිස මේ ශාසනයක් මේ ආගමක් මේ ධර්මයක් අපි යොදාගෙන තියනවාද ඒක කරලා ඒකෙන් අවශ්‍ය කෘත්‍ය සම්පාදනය නොවීම නිසා හරියම නොවීම නිසා අපි ධර්මය අව탁සීරු කරනවා බුදුන් අව탁සීරු කරනවා සංඝය අව탁සීරු කරනවා ශීලය අව탁සීරු කරනවා නමුත් කවදා හරි කාට හරි දැනගන්න පුළුවන් අපිට කොතනද මේ පොට පැටලිලා තියෙන්නේ පොට මාරු වෙලා තියෙන්නේ කියලා අපි මේ තිත්ත ගැන හොයන්න කියන්නේ මිසක් මේක රතු පාටද කහ පාටද මදටි වර්ණද කියලා ඒකට දාන රෙද්ද කොච්චර මජක් ගෑවිලා තියනවද කොච්චර තෙල් කුණු ගෑවිලා තියනවද කොච්චර ආරම්භක කෙලසිලා තියනවද කියන එක බලන්න අපිට වෙලාවක් තිබිලා නැහැ ඉතින් ඒක තරුවචන් වහන්සේගේ තියෙන තවත් ගැනීමක් තමයි. ඒක සරුවචන් වහන්සේට කර දෙන්නත් නැහැ. හොඳට මතක තියාගන්න සරුවචන් වහන්සේදී කියන්නේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. සරුවචන් වහන්සේදී වර්ණ ගන්නවන්නටයි කියන්නේ උතන කෘත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි වස්ත්‍රය පිරිසුදු වීම දෙක තමයි Taman කැමති වර්ණය වස්ත්‍රයට වර්ණ ගැනීම. ඉතින් මේ දෙකේ වර්ණ විවිධ වර්ණ ගැන හොයලා වර්ණ පිළිබඳ විශේෂත්ව උනාට ඒකට ගන්න වස්ත්‍රය හොඳ නැත්තම් අවසාන ඵලය හොඳ වෙන්නේ නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ දෙපැත්ත පිළිබඳව අවබෝධය තියෙනවා නම් පළවෙනිම දේ තමයි රෝග නිర్ణය. දෙක තමයි ඒකට කරන ප්‍රතිකාර. ඉතින් මේක අපේ අපි ලාංකික බෞද්ධයන් විදිහට ගත්තොත් සිංහල බෞද්ධයන් විදිහට ගත්තොත් මේක ලස්සනට හේතකම ඉස්සර වෙලා වේදකම පස්වෙච්ච පහු කරගෙන ගිය යුගයක් වෙන කිසිම ජාතියක රටක ඉතිහාසයට වඩා උරුම වාස්කම් කැපුලන් ජාතිය සිංහලයා කියන්නේ. ඒ බුද්ධ ආගමේ ස්වර්ණමය යුගයේ එනකොට බෞද්ධයා එවකල හිටපු සිංහල බෞද්ධයා හොඳටම ඒ හෙදකම ඉස්සර කරගෙන ඊට පස්සේ වෙදකම කරපු නිසා මේ සර්වඥ දේශිත ධර්මය නෛර්යානික ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීව රුධිරය වගේ රැකගෙන රාජ්‍ය අනුග්‍රහය ලැබලා ජාතියක් වශයෙන් මේක අපේ යුතුයකම කරගෙන ස්වර්ණමය යුගයේ වැඩි ප්‍රදේශයකට අයිතිවාසිකම තියෙනවා සිංහල බෞද්ධයන්ට. ඊට පස්සේ අවුරුදු 1000ක 1500ක විතර කාලය මෑත ඉතිහාසයේ සොයලා බලනකොට පේන්න තියෙනවා සමහර කරුණු අපේ පාලනයෙන් තොරයි ස්වභාවික වියසන එහෙම නැත්නම් මේ යටත්විචවාදී නිසා අපිට මේ දැන් හම් වෙලා තියෙන්නේ වෙදකම ඉස්සර වෙච්ච හෙදකම පස්සට දාපු ශාසනයක්. මේ ඇති මේක විනාශ මේ හෙදකම හෙදකම දෙකම තියෙනවා. ඉස්සර තිබුණේ හෙදකම ඉස්සර වෙලා වෙදකම පස්සට ගිය ශාසනයක්. දැන් තියෙන්නේ වෙදකම ඉස්සරහට ගිහිල්ලා හෙදකම පස්සට ආපු ශාසනයක්. ඒක නිසා අත තියෙන තියෙන තැනකට ලැබෙනවා. අපිට පුළුවන් මේ ගුණා ඉස්සරහින් කියලා පස්සර කරත්තේ දාන්න. එහෙ නැත්නම් මේ තීන විදියට කරත්තේ ඉස්සරහට දාලා ගුණා පිටිපස්සේ තියෙන දාන්න පුළුවන්ද? නමුත් අපිට දැනගන්න ඕනේ ගුණාට රිවර්ස් ගියර් එකක් නැහැ කියලා. උදාහරණ ඉස්සරහට යන්න විතරයි. ඌ පස්සේ තියලා කරත්තේ ඉස්සරහින් තිබ්බොත් මේක ගමනක් නැහැ. ඉතින් මේක පොදු යුතුයකමත් ජාතික යුතුයකමත් අපි ඔක්කොම සාමූහික යුතුයකමත් නැත්නම් මේක මගේ යුතුයකමත් කියලා බැලුවොත් මේක අනතුරක් වල තියෙනවා සර්වචන් වහන්සේ මේක විශාල ප්‍රදේශයකට යන්න යන්න පටලවෙන ගන්න බැරි. මේක මම තේරුම් ගත්තොත් පුද්ගලයෙක් තේරුම් ගත්තොත් එයාට වගකීම බරපතලකම අඩුවීමක් වෙන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන් මට්ටමට හැකි සංඥාව ගන්න පුළුවන් මට්ටමට තඩමාරු කර ගන්න සමස්තයක් වශයෙන් ගත්තොත් නම් බෑ කියන තනි වචනේ දාන්න වෙනවා. જાතියක් වශයෙන් හෝ සමස්තයක් වශයෙන් නම් බෑ. මොකද ඒ තරම්ම පටලවාගෙන තියෙනවා. ඒ තරම්ම කරත් ඉස්සරහට දාලා ගුණ අතර දාලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ වර්ණය පිළිබඳව අපි හරියට සැලකිලිමත් වෙලා මේක කහ පාටද රතු පාටද මදට වරද කියලා ඒක නම් අපි හරියට ජාත්‍යන්තර සම්මතව පවත්නවා කෑකොස්සන් ගහනවා. නමුත් ඒක දාන වෙද්ද වස්ත්‍රය කොච්චර ගැලසිලාද කියන එක දන්නේ නැතුව අන්තිම රෙද්ද සායම ඔබල ගන්නකොට බලපෑම තියෙන්නේ දුරත්ත වන්නන් අපරිශුද්ධ වන්නන් කියලා. අන්න ඒ මන්ද පශ්චාත්තාප වීම. අන්න ඒ බලාපොරොත්තු සුන්වීම ඇති නොවෙන්න නම් අපි මේ වස්ත්‍රය පිරිසුදු කරලා තියෙන එක. මූලික වස්ත්‍රයේ තියෙන පිරිසුදුකම් පිළිබඳ සැලකිල්ල තමයි බුද්ධ ආගමේ බුද්ධ ශාසනය බුද්ධ ධර්මයෙන් වෙන් කරනවා කියලා කියන්නේ. මේ දෙකම එකට යන්නේ. ඒ මේ තමයි සාමාන්‍ය හැදලා තියෙන ලෝකෙ තියෙන සෑම ආගමකම ව්‍යුහය එච්චර තමයි. නමුත් ඒක පුද්ගලයෙක් වශයෙන් බලනකොට ඇත්තටම වෙනවා. සම්බුදු බුද්ධාගම කරලා ජනප්‍රිය වෙන්න ඕන නම් ලෝකෙ රැල්ලට භාවනා කරනවා නම් ෆැෂන් එකට භාවනා කරන කොච්චර සීරියස් ගන්න බව කොයි එකේ කමන්නේ. නමුත් තමයි ඇත්තටම ඕනේ නම් මේ බුද්ධාගම වද්දා ගන්න වර්ණයක් රිද්දකට වදිනවා වගේ එහෙනම් පුද්ගලිකව කල්පනා කරලා බලන්න ඕනේ මට ඇත්තටම බුද්ධ학ම තෝරන කරන බුද්ධ ධර්මයෙන් කියලා. මට මතකයි මම ගී කාලේ ඒ වගේ වෙන කෙනෙකුගේ බලපෑමක් නිසා දේශනට ගිය වෙලාවේදී පළවෙනි වතාවට මට අහන්න ලැබුණා වැදගත්කෙකුගෙන් මේ බුද්ධ학ම ජනප්‍රිය බුද්ධ학ම කියලා එකක් තියෙනවා. බුද්ධ ධර්මයේ කියලා එකක් තියෙනවා. ඕනම පිටින් කෙනෙක් ඇවිල්ලා බැලුවොත් විශේෂම ලංකාවගේ තැනක කවදාවත් බුද්ධ ආගමට ධර්මය දක්වන්න බෑ. පේන හරියක් පේන්නේ බුද්ධ ආගම විතරයි. ඒ නිසා ඒ කවුරු මොනවා කිව්වත්, ගිහිල්ලා බලලා අතගාලා ලෙව කාලා රත බලලා ලිව්වත්, කිව්වත් විවේචනය කරත් ඒගොල්ලෝ මේ කතා කරන්නේ ධර්ම බුද්ධ ආගම ගැන විතරයි. බුද්ධ ධර්මය කියන්නේ මොකක්ද කියලා ඇත්තටම කාටවත් ඕනකමක් නැහැ. උගදෙනෙක් බලාපොරොත්තු සුම් කරලා මේක දැන් ගොඩ ගන්න බෑ කියලා. විශේෂයෙන්ම බුද්ධ ජාතියේ ඉස්සල්ලා මොනම විදිහකින්වත් බලාපොරොත්තු යන්න බැරි තත්ත්වයක් තිබිලා තියෙනවා. මොනම විදිහකින්වත් මෙතන ඉන්නවා මම සුළු පිළිසක් බුද්ධ ජාතියේ ඉස්සලා තී ලුණු මිටි කනමලයක් පැදිච්චැත්තු ඒත් කල්පනා කරලා බැලුවොත් ඒ කාලේ වෙනකොට භාවනා කරන්න තියා ප්‍රතිඵලයක් ලබන්න තියා හිතන්නවත් බැහැ. ඒ තරමටම අපිට මේ යටත්ීත වාදේ යටත්ීත වාදී චින්තනය බලපාලා අපි හිඳමානකට වැටිලා කරගන්න බෑ කියලා. මම කියන්නේ නෑ බුද්ධ ජාතියෙන් පස්සේ මේ අපි ඇති කරගත්තයි කියලා ජයග්‍රහී චින්තනයක් ඇති කරන අපි දැන් බුද්ධහත්කදී බුද්ධ ධර්මයේ ඉස්සලා කරලා තියෙනවා කියලා. ඒක මේ ග්‍රහයෝගයක්. එහෙම නැත්නම් යදෝවක් තියෙනවා දැන් මේ දෙක අතර වෙනස දැක ගන්න පුළුවන් තරම් අතනින් මෙතනින් ඒ යහ කල්පනා විප්ලවීය චින්තන රැඩිකල් වාදී චින්තන පහළ වෙන පටන් ගත්තා. අපි මේ යන්න හදන්නේ මේ වත්තුකම සූත්‍රයත් අරගෙන ඒ අවස්ථා කාලයේ අවස්ථාවේ වචනාකම අරගෙන ඒකෙන් මට අත්අඩු ගානේ බේරලා පැන ගන්න පුළුවන්. තාමත් ලංකාව වගේ රටක් ගත්තොත් නැත්නම් මේ වගේ පිරිසක් ගත්තොත් වැඩි දෙනෙක් ඉන්නේ මේ බුද්ධ ආගම කෙරුවොත් ඇති ඒක ඇත්තටම බුද්ධ ආගම කරුවට ලොකු දෙයක් කියලා හිතනවා. නමුත් මේ අපි භාවනා වැඩ බොහොම සරසම් කරනකොට මම හිතනවා අපේක්ෂා කරනවා ඒ බුද්ධ ආගම රැකෙන ගමන ඒකට හානි කරන්නේ නැතුව ඒ කියන්නේ කොනා නැතුව මේ බුද්ධ ධර්මය වෙන් කරගන්න කොහොමද කියලා ශරුවචනසගේ උපමාවකින් කියනවා රත්තරන් පස්වල රත්තරන් ටික වෙන් කරගන්න කොහොමද කියලා උනන්දු වෙන පිස්සක් තමයි මේ වගේ වැඩකට එන්නේ. ඉතින් ඒ නිසා ඒ කෙනා දැනගන්න ඕන හොඳට කැපෙන දැලිපියකින් මයිල විතරක් කැපිලා හැම නොකැපෙන්න දැලිපිය ගාලා දැලිපිය අදිනවා වගේ මේ බුද්ධ ආගමට හානියක් නොවන විදිහට මේ බුද්ධ ධර්මය උකහා ගැනීම කටයුත්තට පුත්කිලිකව තමන්ගේ තියෙන පෙළඹීම එළඹීම සුදුසුකම අවශ්‍යතාවය කල්පනා කරලා බලන එකයි ඒක පොදු ජන විඥානීය වශයෙන් අපි සමාජයේ අපි නියෝජනය කරන අපේ චරිතත් එක්ක බලන එකයි දෙක පිළිබඳව ගවේෂණයක් කරන්න වෙනවා අපි මේ රැල්ලේ යන බුද්ධ ආගම සිංහල බුද්ධ ආගම රැකීම සහ එහෙම නැත්නම් මම මේ චේතෝ විමුක්තියක් හෝ චේතෝ චේතෝ ඵලයක් හෝ චේතෝ විමුක්ති ඵල සමාපත්තියක් ලබා ගන්නවා කියන එක 1956 ඉස්සරට වැඩිය අද තියෙනවා බලාපොරොත්තු තියක් පුළුවන් ගතියක්. අනේ ඒ සම්බන්ධව එක එක්කෙනෙකුගේ තුල තියෙනවා නම් කුසලතාවයක් භව සම්පත්තියක් පෙරකල පිං ඇති බවක් අන්නේ කෙනාට මෙවැනි සූත්‍රයකින් ගන්න තියෙනවා සුවිශේෂී අදහසක්. ඒකයි අපි මේ වගේ භාවනා කරනකොට මේ සූත්‍රය අරගෙන සාකච්ඡා කරන්නේ යම් හුතු අසාසිතීමේ සතුට සඳහා පමණක්ම නෙවෙයි. අසාසිතන කොට චිත්ත මනස පචීති කියලා පැහැදිලිමක් ඇති වෙනවා. නමුත් මේ අනුව හිත මෙහෙවලා බැලුවොත් මේ රෙදි කෑල්ලකට තින්ත සමසිය අල්ලන්න නැති වෙන්න යම් හේතුවකින් කුණු තෙල් මජන් තියනා වගේ මේ අපි දුකතියට ඇදගෙන අදිශි අවස්ථාවකදී අපි කලබලයකදී අපි අනිවාර්යයෙන්ම වැරදි තීන්දුවකට පෙළඹවන මේ චිත්තපක්ලේශ ටික මොනවද කියලා දැනගන්න එක බුදුජාණන් වහන්සේ එක එක්කෙනෙක්ගේ වගකීමට බාර දෙනවා. හැබැයි බුදුජාණන් වහන්සේ මඟ පෙන්වීමක් කරනවා. ඒවා උනන්දු කරලා පෙන්වනවා. ඒ නිසා මේ වක්‍රකම සූත්‍රය උපමාව දීලා සර්වඥාන්සේ සාකච්ඡා කරනවා නැත්නම් අහනවා. මානි මේ විදිහට බොහෝ දෙනා දුකතිකාමී වීමට නැත්නම් තීර්ණාත්ම අවස්ථාවක් අපි ඒකොටට යන්න හදනකොට උගදෙනෙක් අඟතික ගහගෙන යන්න හේතු වෙන්නා වූ උපක්ලේශ මොනවද කියන්නේ. ඒ උපක්ලේශ ටික කතා කරන්න තමයි මේ වට්ටුපම සූත්‍රයේ බුදුසසුනේ මේ රෙද්දකට වර්ණ ගැනීම පෙන්නලා දෙන්නේ. වැරදි අදහස් සහිත එහෙම නැත්නම් සංකීර්ණ හිතකට සිද්ධ වෙන්නේ අපාගත වෙන්නේ. ඒක නිසා ඒ හිතේ සංකලේශ දුරු කරලීමේ කටයුත්ත පෙන්වන්නට ඒක වග වගකීම ඒක බරපතලකම පෙන්වන්නයි මෙතන සර්වත්‍ංශය සඳහන් කරන්නේ. ඉතින් එතනදී සර්වත්‍ංශයේ පෙන්වන ඉස්මතු කර ගන්න හදන තාක්ෂණික වචනේ තමයි සංකීලේශ කියනවා කියන්නේ. කතමෝච බික්කවේ චිත්තස උපක්ඛිලේසෝ උපක්ඛිලේශ කිලේශ කියන වචනයයි අරගන්න. ඒකට උපක්ඛිලේශ කියලා කියන ක්ලේශ කියන එක නැත්නම් සංකිලිට සංකිලේශ කියන වචනේ දෙකටම මුල් වෙලා තියෙන කෙලස් කියන වචනේ කුණු කියන අදහස. ඒකෙදී සරුවචන වහන්සේ මේ කෙලස් පිළිබඳව මට්ටම් කිලේශ භූමි තුනක් විස්තර කරලා තියෙනවා. පරි වීතික්කම කිලේශ භූමිය පරිඋත්ථාන අනුසය කියලා. පීතික්‍රම භූමි පරිඋත්ථාන භූමි අනුසය භූමි කියලා. ඒකෙදි මේ වීතික්‍රම භූමිය කියලා කියන්නේ සමාජ නීති උල්ලංඝනය කිරීම. සමාජ නීති වීතික්‍රමණය කිරීම. අපි ඒකට සාමාන්‍ය සීලය කියලා කියනවා. ඒකට නැත්නම් කියන අපි ආචාර ධර්ම කියලා. ඉතින් ඒක නිසා මේ පළවෙනිම ගොරෝසුම ලෝකයට පෘථුවියට මානවයට වැඩියෙන්ම දුක් දෙන කෙලෙසේ තමයි මේ වීතික්‍රමණ කෙලෙස එනම් අපේ මේ ශිෂ්ට ලෝකේ ඇති කරගෙන තියෙන යම් සමාජ නීතියක් තියෙනවනම් යම් ආචාර ධර්මයක් තියෙනවනම් වීතික්‍රමණය කරනවා. ඉතින් ඒකට අපි කියනවා සිල්පද කියලා බුද්ධාගමේ. සතෙක් මරීමක්, හොරකම් කිරීමක්, කාමීත්‍යාචාරයක්, වචනේ සිදුවෙන අකුසල් මත්පැන් පානේ වැරදි ජීවන රටාව වගේ දේවල් පෙන්ලා දීලා තියෙනවා යහ සමාජයක් පවතින සමාජය අතර ඝර්ෂණයක් අඩුව යහ ජීවනයක් සහ සම්බන්ධයක් ඇති වෙන්න අවශ්‍ය කරන ධර්ම ටික. ඉතින් මේක බෞද්ධ කියලා නම් කරලා තිබුණාට නම් මනුෂ්‍ය ධර්ම. අශෝක රජුට මේක අශෝක ධර්මය කියලා බාරගත්තා. අනෙක් කිසිම ආගමක මේක මෙච්චර ලස්සනට පෙන්නන්නේ නැහැ. හැබැයි හැම ආගමකම කළ යුතු නොකළ යුතු දේවල් පෙන්නලා දෙනවා. සර්වඥ ශාසනයේ ඒක මේ දේව නියමයක් විදිහට නෙමෙයි පෙන්වන්නේ. අනික් වගේ පෙන්වන්නේ මේක දෙයයන් ආංශ නැත්තම් ඒ සර්වබලධාරී සර්ව ව්‍යාපී බලය විසින් මනුෂ්‍යර දෙන්නලා කියන. එනිසා ඒවට පණක් කියනම පාවිච්චි කරනවා. දස පණට නැත්නම් ආනපනත්. සර්වචන් වහන්සේ ඌව පෙන්වන්නේ දෙයන්නාතේ පනවන දෙයක් විදියට හෝ බුදුන් පනවන දෙයක් විදියට නෙවෙයි. මේ උඹේ ලොළුමද කන මොලයක් ඔබට තියෙනවා නම් මේක බලපං. මේක අරගෙන බලලා හොඳ නම් අරසකන. එතකොට අරස වෙනවා. තමයි ඒක තේරුම් ගන්න බැරුව ඒක අරස නොකළොත් තම අනාරක්ෂිත වෙනවා. ඒක නිසා මේක අනක් නැති පණක් කියලා මේවට කියනවා බුද්ධ ධර්මයේ. බුද්ධ ශාසනය පෙන්නලා දෙනවා ඥානවන්තයා ඒක බාර ගන්නවා. සමාදාය සික්කති සික්ඛාවදේශ කියලා බාර අරගෙන යා දිවි හිමියේ. මේ සීල්පද රකින්නකොට යට අසීමිත ආරසාවක් අපිට ලැබෙනවා. යම් කිසි කෙනෙකුට ඒ සීල්පද වැටහෙන්නේ නැත්නම් ඒව රැක්කේ නැත්නම් යට පුද්ගලික ආමදාවක් තිබුණත් ආරක්ෂක ආමදාවක් තිබුණත් වැටකොට කට ආදාගෙන තාප්ප බැඳගෙන තියාගල් බැඳගෙන හිටියත් එතන නිතරම ඉන්නේ බය. පළවෙනිම කෙලෙසේ පළවෙනිම මට්ටම තමයි අපි මතක් කරගත්ත විදිහට මේ වීතික්කම භූමිය. ඒ වීතික්කම භූමිය ඉන්නේ එකන මොන තරම් ආරසාව සඳහා වියදම් කාලීය ධනේ ශ්‍රමය ගත කරත් නිතරම හතර බයකින් පෙළෙනවා. ඒක හොඳට දැක ගන්න පුළුවන් <clears throat> භාවනා කරන කෙනාට ඒ වීතිකම කෙලෙසයිද එකනා තමන්ගේ දවසෙන් කොච්චර වෙලාවක් තමන්ගේ ධනයෙන් කොච්චර වෙලාවක් ශ්‍රමයෙන් කොච්චර ප්‍රමාණයක් ආරස්සාවකට ගත කරනවා කියන. ඒගොල්ලන්ගේ මුළු දවසම ගත වෙන්නේ ආරස්සා ප්‍රශ්නක. ඒ ශිල්පද නැති ලෝකයකට ගියාම ඒ ලෝකය හරීම අනාරක්ෂිතයි. න්‍යෂ්ටික යුද්ධ ඇති වෙන්න පුළුවන් භයානක රෝග ඇති වෙන්න පුළුවන් ගිනි කඳු පිපිති ජල ගැලී භූමිකම්ප ඇති වෙන්න පුළුවන් ඒ නිසා ඒතෝ ජාතික ධනයේ සෑහෙන කොටසක් අරසාවට ගත කරනවා ඒකේ දවසේ වැඩි වේලාවක් ගත කරන මේ අරසාව සම්බන්ධයෙන් ඒ කියන්නේ යා ජීවත් වෙන්නේ කෙලෙස් එක විතරයි අර කවදාකවත් ධර්ම ආරක්ෂාවක් නැහැ ඒකෙම මේ ඒ යත්තු යොදන මේ ආරක්ෂක ක්‍රමවලින් කිසිසේත්ම ඉෂ්ටිතසාර උත්තරයක් හම් වෙන්නේ නැහැ. කිසි කෙනෙක් ඒ උනාට හිතන්නේ තමයි මේ අනාරක්ෂිත තත්ත්වයටපත් වෙලා තියෙන්නේ Taman සමාජ නීති රීති අරසා නොකරන නිසායි කියන කතාව තේරුම් ගන්න තරම් බෞද්ධයර කොන්ද බන්නේ බෞද්ධය හිතනවා අපිට ලොකු රක්ෂණ සංස්ථාවේ ලොකු සල්ලි ටිකක් දාලා තිබුණොත් අරසා වෙයි කියලා. බැංකුවක ඉන්නම අංක 4 ඉලක්ක 5 6 7 ඉලක්කමක තියෙනවනම් අරසවතියි. එතකොට දරුවෝ ගොඩක් ඉන්නවා අරසවතියි. මට ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩි නම් අරසවතියි කියනවා. නමුත් ඒ කවුරු වුණත් ඒ සංසාර දුකටපත් වෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ තැන්ට යනකොට පේනවා. ඔය මොනම දෙකින්වත් ඔය කියන අරසාව ලැබෙන්නේ නැහැ. ඒව ඇත්තටම ජරා ව්‍යාධි මරණයට යනකොට ඔය අපි ආරස්සාවට යොදපු හැම දෙයක්ම දුකට හේතු වෙනවා. ඒකට බුදුචානන්සේ පාවිච්චි කරන වචනයක් අකමැති දායාදේ කියලා. තමන් කැමති විදිහට ඒක පාවිච්චි වෙන්නේ නැහැ. අපි හිතන්නේ කිසි වැඩකින් කවදාකවත් වෙන්නේ අප්‍රිය දායකතාවය නිසා අච්චර හම්බ කරපු සියල්ල තමන් හිතුවේ වෙන්නේ නැහැ. මේ ළඟදී මම දන්නේ කවුද කියලා මට ඒවල තිබුණා <coughs> ඊමේල් එකක් ඒකේ දිග කතාවක් කියලා තිබුණා මේ ආධ්‍යාත්මික පැත්තට ගිය එකක් ඒක කියලා තිබුණා ඒක මාත්‍යෙක් මෙක්ක මේ වගේ රටක වෙන්න ඇති එයා මුළු ජීවිතේ පුරාම ඉතාම දක්ෂව ව්‍යාපාර කරලා දක්ෂව මුදල් පරිහරණය කරලා තමන්ගේ ගිණුමේ බිලියන 1.9ක් මුදල් එකතු කරලා තිබිලා තියෙනවා. ඒ මුදල් එකතු කරලා යා හදිස්සියෙන් වගේ මිය පරලෝ ගියාම ඒ ආගේ නෝනට තමයි මුදල් ආයිතුනේ. ඒ නෝන මහත්තයා තමන්ගේ තරුණ ඩ්‍රයිවර්ව කසාද බැන්දා. බැන්දන් පස්සේ ඩ්‍රයිවර් කියනවලු නෝනට අනේ බලන්නකෝ මම උච්චර කල් හිතාගෙන හිටියේ නෑනේ අපේ මහත්තයා හම්බ කරේ මෙච්චර කල් මට කියලා. <laughs> ඒගොල්ලෝ තිනා මට ඔයගොල්ලන්ටත් ඔය ටික තමයි. මේ මහත්ය මෙච්චර කල් ඩ්‍රයිවර්ට බැන බැන උදේ පාන්දර නැගිටවාගෙන මිනිහා සේවය යොදාගෙන හම්බ කරලා තියෙන්නේ. එතකොට මම ඩ්‍රයිවර් නෝන මහත්යත් එක්ක සම්බන්ධය තියෙන්න ඇති. නැත්තම් ඩ්‍රයිවර්ට අරිම කියන්නේ හිතෙන්නේ නැහැ. මහත්යට ඒක බලන්න වෙලාවක් නැහැ. මහත්ය බලන්නේ බිලියන් ගන්න කීයද කියලා උත් මහත්ය බලන පස්සේ නෝන මහත්ය ඩ්‍රයිවර් තෝරගත්තාම අර බිලියන් ගන්න ඔක්කොම යන්නේ ඩ්‍රයිවර්කට. මේකට කියන්නේ අප්‍රිය දායාදේ කියලා. ඉතින් ඒ නිසා ඔය කියන කිසිම වස්තුවකින් ඔය කියන කිසිම උපක්‍රමයකින් Tamanට ඕන අරසා ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක වළක්වන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කරුණාකරලා ඕක ගැන වැඩිපුර බලාපොරොත්තු තියන්න එපා. ඒ මොකද ඔක්කොම කරනකොට සිල්පද කැඩෙනවා. ওই ටික කරනකොට අනිවාර්යයෙන්ම සිල්පද කැඩෙනවා. එහෙම නැත්තම් කියනවා නම් සීල පිළ හොඳ පැහැදිලි අවබෝධයක් ඇති කෙනෙකුට තේරෙනවා සමාජ ප්‍රමහරහා සංවිධාන හරහා අපට ආරක්ෂාවක් දෙන්නම් කියලා වැඩ කරන හැම එකෙක්ම ජඩේක් හැම එකෙක් අපිව සූරකන්න ගිය කිසිම සීලයක් නැති සංවිධාන තියෙනවා ඒකම සංවිධානයකටවත් තව කෙනෙකුගේ සුභ සිද්ධිය සලකන්න ඕනකමකුත් නැහැ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය එහෙම එකක් ඇත්තේ නැහැ එනිසා අපි ඒව විශ්වාස කරනවා කියලා කියන්නේ අපිට අහිංසක අර්පින්න දායක ජීවිතයක් ගත කරලා සිල් රැක ගන්න තිබුණු මනුස්සකමක් නැති කරගෙන අපි මේ වට යන ගමන. ඒක නිසා ඥානවන්තය හොඳට තේරුම් ගන්නවා. ඔයගොල්ලෝ එච්චර අපිට ලොකු අරසාව සලසලා දෙන්න හදන්නේ මේ මොන කැක්කමටද මොන සුභසිද්ධිය හිතලාද මොන අර්ථ කුසලයේ හිතලාද කියලා පලාතකවත් ඒගොල්ලන්ට ඥාපත් වෙන්නේ. සර්වඥාන්සේ කියන්නේ රජ දෙදරකින් එළියට බහව කෙනෙක්. ඒකල හිඟා කාලා ජීවත් වෙච්ච කෙනෙක්. ඒකල හිඟා කෑමෙන් කොච්චර සතුටක් ලබන්න පුළුවන්ද කියන එක ජීවිත පරිත්‍යාගයෙන් පෙන්නපු කෙනෙක්. කදාකේ පශ්චාත්තාප වෙච්ච නැති කෙනෙක්. ඒකල උන්වහන්සේ සඳහන් කරනවා මේ ජීවිතයේ ඒ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ ශිල්පද කැඩෙන්නේ නැහැ. ශිල්පද නොකඩී ගත කරන්න ඒ කාර්ය බහුලෝ ඒ තියෙන සමාජයත් එක්ක තරඟ කර කර යන ජීවිතයක් මේකෙත් අතර වෙනස සර්වඥාන්සේ ජීවිත පරිත්‍යාගයෙන් නැත්නම් ජීවිතාදර්ශයෙන් පෙරලා තියෙනවා. ඒක ඔක්කොටම කරන්නේ. ඒකත් නෙමෙයි මේ බණක් කියන එකේ අදහස. මොලේකට කල්පනා වෙන්න ඕනේ. තමන් අරස්තාවක් අපේක්ෂා කරනවා. අඩු ගානේ බය අඩු ජීවිතයක් ගත කරන්න වෙනවා නම් ඒකට මේ සිල්පද ටික විතරයි ශිල්පද නැති ජීවිතය අත්තානුවාද බයට හැම වෙලාවෙම ලක් තමන් ගත කරන ජීවිතය ධම්මා ආජීවයට ලක් වෙන්නේ නැත්නම් යහ ජීවන රටාවටපත් වෙන්නේ නැත්නම් කොච්චර හම්බ කරා ඒ හම්බ කරපු එකෙන් චිත්ත පීඩාවක් පශ්චාත්තාපයක් ඇති වෙන නිසා මේ හම්බ කරගත්ත හැටි ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ කරගත්ත හැටිය පිළිබඳව තමයි තමන් දෙස් දෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා අත්තානුවාද බය කියලා. එහෙම නැත්තම් ඒ අත්තානුවාද බයත් තියෙද්දිම පරානුවාද බයත් වෙනවා. දන්නෝ දන්නවා මේ මනුස්සයා මේ හම්බ කරේ මේ ලාභ සත්කාර උපයුවේ මොන ක්‍රමයකද කියලා. එතකොට ඒ ඇත්තන්ගේම චෝදනා එනවා. ඒකට කියනවා පරානුවාද බය. එතකොට ගමේ තොටේ බැනුම් අහන්න වෙනවා. එහෙම නැත්නම් දඬ බය. කවදා හෝ වැරදි වැඩකට ගිහිල්ලා නීතියට පටලගත්තට පස්සේ හිරේ විලංගුවේ ළඟින්ට වෙනවා. රාජ දඬුවම් විඳින්න වෙනවා. ඒ තුනම අත්තානුවාද බයාවත් පරානුවාද බයාවත් දඬ බයාවත් අද පුළුවන් අල්ලස් දීලා බේරෙන්න. අද තියෙන උපක්‍රම. ඒව තමයි අද ලෝකේ ජනප්‍රිය වෙලා තියෙන මොසවඥාන්සේ සඳහන් කරේ මාසේ දුක්ගති බය කොහොමඩක්වත් දෙන්නේ නැහැ. මරණයෙන් මත්තේ අපාගත වෙනවා කියන එක මොන විචින්කත් මෙරන්න බෑ. ඒක නිසා සීලවන්තයාට දැන් අපි මේ වගේ වැඩමුළුවක් නිසා අපි හිතමු මේක විතරම නම් කළ තුන් දවස් හතක් අපිට අරසවක් තියෙනවා අපි දවස් හතක් සීල් රැකයි කියලා. මුළු ජීවිතේටම කරපු පින් වලට වැඩිය තමයි හොඳට මතක් වෙනවා. මම මේ කවුරු කිව්වට නෙවෙයි මේ ටැක්ස් වලට අහු වෙනවට නෙවෙයි මේ භාවනා කෙරුවේ මේ සීලපද රකින්න නිසා. අන්න එයාට තේරෙනවා ඒක මමම මගේ විසින්ම ගත්ත තීන්දුවක් කියලා. ඒකේ ඇති කරගන්න ඒ දිතුලන සුදු ලපේ කැලල් නැති ලපේ හොඳට පේන්න පටන් ගන්නවා. නමුත් අපට මේ අපි මේ ශාලාවකට රැස්ලා ඉන්න පිරිසට තමන්ට මේක පටව ගන්න එක නේ එක පැත්තකින් හිතන්න. මම මේ කරන දේ මම ආගේ කරනවා. ඒ වගේම මම ඉදිරියට මේක වැඩිපුර කරනවා නැත්තම් දියුණු පවණු කරනවා කියන මේ වීතික්කම භූමිය ඉක්මවීම සඳහා කෙලස් වීතික්කම කෙලස් නොකර සිල්පද රකින්නවා කියන එක අපි අපේ දරුවෙකුට කියලා දෙන්න කොච්චර අමාරුද කියලා. Taman මේක තේරුම් ගන්න ගන්න උත්සාහය Tamanට තේරුණා මේක බුදු බණක් මේක. මේක අනිවාර්යයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක්. අපි කොහොමද දරුවෝ කියලා දෙන්න කියම අද තියෙන සමාජ ක්‍රමය, අද තියෙන අධ්‍යාපන ක්‍රමය, අද තියෙන ආචාර ධර්ම ක්‍රමය යටතේදී කොහොම කියලා දෙන්නේ? ඒක පැත්තක තියලා මම හිතනවා අපි අම්මට තාත්තට කියලා දෙන්න කියත් අමාරුයි කියලා. ඩොංගා කමාරු වෙයි අපිට මේ කියලා දෙන ගුරුවරුන්ට ඕක කියලා දෙන්න. ওই තුන්ගොල්ලන්ගේ එක්කෙනෙකුටවත් මේ යහ දර්ශනේ නැහැ. ඒක පිළිබඳව කිසි බයක් නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට මේ හම්බෙලා තියෙන මේ තීරණය ඔබ සීලවන්තව ගත කරනවද? එහෙම නැත්නම් දබල් මිගිල් රැදානියල් කියලා දුස්සීලව හෝ ඔය සමාජයේ කැපිපෙන්න ගත කරනවද කියන මේ කාරණාව තමන් වශයෙන් තමන්ට සමාදන් වෙලා සිල් රකින්න එකත් ඒක මේ ආසන්නෙන් කිට්ටුවන්තව තමයි ප්‍රේමනාත කෙනාට දෙන්න ආදර කරන්න ගියාම අපි පුදුමාකාර හිවිවිල්ලක හිරවෙනවා. ඒක නිසා මේ දෙකෙත් මේ වීතික්කම කෙලෙස් සම්බන්ධව සමාජ නීති උල්ලංඝනය නොකර සිටීම අපිට තියෙන ලොකුම වස්තුවයි. අපිට තියෙන ලොකුම අරසාවයි කියන එක තමන්ගේ ආදර්ශය කරන්න ඉස්සර වෙලා දුවා දරුවන්ට කියලා දෙන්න හදනවනම් අම්මට අප්පට කියලා දෙන්න හදනවනම් ගුරුවරට කියලා දාන එක අසාර්ථකයි. කද්දාවත් හරියන්නේ නැහැ. තමන් හරහට ඇවිදින ගමන් කෙලින් යවන්න බෑ කවුරක්වත්. ඉසු තමන් හදාගන්න. ඒක නැත්නම් තමන්ට ඒකේ පරිචයක් තියෙන තමන්ට අතවාසියක් තියෙන නෑ මම මේක කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකේ තියෙන ගතිය තමයි ඒකේ තියෙන ලස්සන තමයි ඒකේ තියෙන ධර්මතාවය තමයි යම් කිසි කෙනෙක් තමන් ඉස්සර හිටියට වැඩිය අද වීතිකම කෙලස් නොකරන සිල් රැකේ තරකට ගියා නම් එයාගේ කටයුත්තම නිහඬ බණක් වෙනවා. බලයින් ඕනම කෙනෙකුට පේනවා. අපි සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා, අරියත් වුණා කොහොමද කියලා හරියට ප්‍රශ්න අහනවා. නමුත් ඒකනම් ඉතින් බුදු වෙන්න ඕනේ දකින්න අනාසෝවන් වෙච්ච නැකරන් දකින්න සකදාගාමී වෙන්න ඕනේ. සකදාගාමී වෙච්ච නැත්නම් තත්ත්වය දකින්න අනාගාමී වෙන්න. නමුත් කෙනෙක් ශිල්පදයක් අරසා කරනවා කියලා කියන එක සමාජ ධර්මයක්. ඒ පුද්ගලයාට ලැබෙන මේ බය කරන දරට වැඩිය අසුදුටු කෙනාට පොඩි දරුවට බෞද්ධයාට තබා තීරසරට තියෙනවා. තීරසරට තියෙනවා. කහකොළටත් තියෙනවා මේ මිනිස්සයා මේ පරිසර දූෂණය කරන්නේ සමාජ නීති උල්ලංඝනය කරන්නේ ආචාර ධර්ම කඩන්නේ කියන එක. ඉතින් ඒ නිසා එතනින් එහෙම තමයි සිල්පදයක් කියලා දෙන්නේ බුදුරජාණන්සේ මානවයට දීපු දායාදය. ගස්කොළන් වලට දීපු දායාදය. සතා සර්පයට දීපු දායාදය. එහෙම තමයි පෘථුවියට දීපු දායාදය බොහෝම ගැඹුරක් තියෙන එකක්. ඒක ක්‍රියාවත් වෙන්නේ ඒ ගැඹුරු ධර්මයේ ගැඹුරු කම්පණය අවිඥානික සවිඥානික සියලු දෙයට දැනෙන්නේ මේ මං කරන වැඩ ටිකේ. අපි කරන වැඩ නෙමෙයි. මේ මම මම මේ මේ ඉදිරිපත් කිරීම හරහා සක්කාය දිට්ඨිය දිනු කරන්න මාන්න දිනු කරන්න හදනවා කියන එක නෙමෙයි. මේක දෙන්නෙක් එක්ක බහුවචනේ කතා කරන්න බැරි තරම් ගැඹුරුයි. අපි කොච්චර මොන තරම් අන්‍යෝන්‍ය අවබෝධයේ ධර්ම දැනුම තිබුණත් තව කෙනෙකුට කිව්වට ඒක තේරුම් ගන්නවා කියලා පශ්චාත්තාපණක් වෙන්න එපා. Taman ඒක ක්‍රියාවත් කිරීමට ඒක බාධාවක් කරගන්න එපා. ඒක තමයි මේ කියන්නේ මේ වත්තුගුරු සූත්‍රය හෙලි කරන්න හදන්නේ. fasting first කරන්න පුළුවන් හරියෙන් පටන් අරගන්න. ඒක කරනකොට ටික ටික ඉබේම වෙනවා. අපි කරන්න හදන්නේ ඒක පැත්තක තියලා අනුන්ට අනතර ගන්න. අනුන්ට අතර පාන්න හදන්න. මෙහෙම මෙහෙම කරමු කියලා කෑ ගහන්න කද්දාවත් හරියන්නේ මම මම ධර්මයේ යෙදී ගත කරන කාණත පැවිද්දෙක් වශයෙන් ගත කර කාලයත් අවුරුදු 30කට කිට් වෙන්න හදනවා ඒ වගේම මේ සතිය පිළිබඳව ගතොත් ඊටත් වැඩිය වැඩි ඒ පුරාවට කතාවක් වරදින්න තු මම දැකපු දෙයක් තමයි මෙවැනි ගැඹුරු ධර්ම තොග බිස්නස් එකට ගිහිල්ලා බහුවචනය කරන්න ගිය කට්ටිය පැටලෙනවා තමන් වශයෙන් ඒක අරගෙන ඒකේ වගකීම ධූරේ කරකරන කටයුතු කරන එකනට වෙන බාධක අඩුයි. ඉතින් ඒක නිසා ආධ්‍යාත්මය හදා ගන්නකොට ගැඹුරු වැඩවලට අපි බහිනකොට සීල සමාධි ප්‍රඥා වාසයෙන් නැත්නම් ගැඹුරු ධර්ම තේරුම් ගන්නකොට ඕක මේ තමන්ගේ මට්ටමින් අනුමනිට යන්න එපා. ඒක කරන්න බෑ. ඒක හිතත් උනේ නෑ. එහෙම හිතේ එහෙම පුළුවන් වුණා නම් සර්වඥාන්සේගේ ශ්‍රී මුකේ දේශනා කරලා ශ්‍රී මුකේ වෘත්ත කරලා හතර දිශාවට බණ අහලා හතර දිශාම නිවන් දක්වන්න ඒ බෑ. බුදුආමසෝ සජීවීව ධර්මානෝ කටයුතු කරත් ඒක ඇහුනේ පිඤ්ඤත්තර පමණයි. ඒ තමයි සීල මට්ටමක් මම මේ කතා කරන්නේ නමුත් වත්තු සූත්‍රයේ නැත්නම් වත්තුපම සූත්‍රයේ සංකිලේශ නැත්නම් උපක්ලේශ වතයෙන් වීතික්කම භූමිය නෙවෙයි සර්වඥාන්සේ පෙන්වන්නේ. මේකෙදි කියනවා වීතික්කම භූමිය වත්තුකෝ සූත්‍රයේ අහන්න මූලික සුදුසුකම. ඒ වීතික්කම භූමිය වත් නැත්නම් වීතික්කම මට්ටමේවත් කෙලස් කීකර කරගන්නේ නැත්නම් එයාට මේ කියන වගේ මට්ටමකට සිල්ලුතුන් විසින් කළ යුතු මට්ටමට යන්න සුදුසුකම් නැහැ. ඒක නිසා මේ සූත්‍රය හොඳට පෙන්නනවා උපක්ලේශ සංකලේශ කියන වචන දෙකෙන්ම සත්‍යච්ඡත පෙන්නන්නේ පරිඋත්ථාන භූමිය. කියන තමයි පංච ප්‍රධාන වශයෙන් පංච නීවරණ ධර්ම. ඒක නිසා හොඳට හොයලා බලුවොත් පේනවා භාවනා ලෝකය කියලා කියන්නේ ඒක සමහර පැති උනා විවේචනය කරන්න ප්‍රකාශයක් වෙන්න පුළුවන්. මේ නීවරණ ටික යටපත් කරගන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙකුගේ නැත්නම් අපි කියමු සීලවන්තයෙක්ගේ සීලයේ ඉඳලා සමාධියට නැගිනවා. නැත්නම් අපි නිකන් ගිහි ප්‍රතිපදාව ගත්තොත් දාන සීල භාවනා කියන එකෙදී දානේ දීලා හොඳට තමන්ට සතුටු කට්ටමට ඊට පස්සේ කණිකේ බණහල තේරුම් ගන්න මේකේ සීලවන්තව ඉඳගෙන මං සීලවතුල දන් දෙන්න ඕනේ කියලා. දන් දෙන ගමන් සීලය හොඳට තහවුරු කරගත්ත කෙනෙකුට ඒ ආධ්‍යාත්මයේ සීලේ ඉඳලා භාවනාවට නැගින තැන තමයි එතන හැප්පෙන දේ තමයි කඩයිම තමයි ඔය නිවන ධර්ම පහ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් ගත කරන්නා වූ සීල ජීවිතය භාවනා ජීවිතයක් කියන මට්ටමට ඉහළට නගන්න හදනකොට මතුවෙන මේ සංකිලේශ ටික තමයි සුගතිගාමි වෙනවද දුක්ගතිගාමි වෙනවද කියන එක තීන්දුව කරනවා. ඒක නිසා අපි මේ සීලයෙන් දානයෙන් රැස් කර ගන්නාලාද මේ Javaය ඒ භව ගාමී ශක්තිය තමයි විභව ශක්තිය හරියටම එවන්තම් කොහොමද කියන්නේ විශ්වසනීයව කියන්න පුළුවන් මම ඊට පස්සේ ආත් පල්ලෙහාට යන්නේ මම මේ දාන සීල කුසල නිසා මම උසස් මට්ටමකටපත් වෙනවා ආර්ය මට්ටමකටපත් වෙනවා කියන එක තීන්දුව වෙන්නේ දාන සීල කුසල් දෙකෙන් නෙවෙයි භාවනා කුසලෙන් ඒ නිසා යම් කිසි කෙනෙක් දානය පිළිබඳ සතුටටපත් වෙලා නැත්නම් දක්ෂ වෙලා සීලය පිළිබඳවත් තිබුණට උසස් මට්ටමකටපත් වෙලා ඒක පන්නේ තියාගන්න නම් ආය පල්ලෙහාට නොවැටෙන්න නම් නියත ගතික වෙන්න නම් උසස් වෙන්න නම් එයාට ඊගාවට කළ යුතු නැත්නම් අභියෝගයේ වශයෙන් පහළ වෙන්නේ මේ නීවරණ ධර්ම ටික. ඒ නිසා මේ වත්තුප්ම සූත්‍රයෙන් කොටපාද ගන්න සර්වචන් වහන්සේ ඒක පිළිබඳව ඉදිරියට යන කෙනාට එක එක උපක්ලේශයන් සංකලේශ මතක් කරලා දීලා කියනවා මේ වගේ මෙතෙන්ට එනකොට තමයි කාය වචන දෙක හික්මව ගැනීම දිගටම පරිතද කරලා තියෙන අතර ඊගාවට තියෙන ලයිස්ට්ුවේ තියෙන උපක්ලේශ එක එකක් අවබෝධ කරගෙන හඳුනාගෙන හරියට නිකන් ලෙඩක් තියෙන කෙනෙක් ඒ ඒ ලෙඩේ රෝගය නිర్ణය කරන්න ASCII ඒ අවබෝධ කරගෙන ඒකෙන් ගැලවීමට කටයුතු කරනවා නම් ඒක හරියට රෙදි තින්ත පොවන්න ඉස්සලා රෙද්ද අරගෙන ඒකේ තියෙන කුණු තෙල් කුඩු මචං ඔක්කොම හොදලා රෙද්ද සුද්ධ කරලා තියෙනවා. ඒ සුද්ධ කරන්නේ නැතුව ඉක්මන් වෙලා තියෙන තොල් දැම්මට ලස්සන පරණ ගැනීමක් කරන්න බෑ. ඒක සර්වචනාංශේ පෙන්ලා දීලා තියෙනවා. රත්තරන් බඩුවක් වතුර දාන මිනිසයා වුණත් මේ නිකන් වතුර රත්තරන් වතුර දාන්න යන්නේ නැහැ. දාන්නේ ඒක ගොඩක් වෙලා ගන්නවා. ඒක අර පිට තියෙන තෙල් කුණු කපන. ඒ වගේම ඒක සඳහා ඉවසීමෙන් කටයුතු කරන හැටි තන්නේ කරව කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතයට බුදුචානන්සේ සම්බන්ධ කරලා තියෙනවා. කම්මාරෝ රජතසේව නිතමේ මලමත්තනෝ යම් කිසි රත්තරන් වතුර දාන මිනිසෙක් රත්තරන්ට යම් ආකාරයෙන් කටයුතු කරනවාද අන්නේ වගේ Tamange ආත්මයේ තියෙන ආ වූ කෙලෙස් මල දුරවන් කිරීමට කටයුතු කරන එකන වරින් වර මේ රත්තරන් භාණ්ඩේ අවුවේ දාලා පලහන්න ඕනේ පුච්චන්න ඕනේ ඊට පස්සේ වතුරේ දාලා පොඟවන්න ඕනේ මදින්න ඕනේ ඊට පස්සේ හොඳට අරගෙන බලන්න ඕනේ ඒකේ ඒ කැටයන් ASCII සියුම් නහරවල ASCII තෙල් කුණු තියෙනවා කියන්නේ ඔක්කොම සුද්ධ කරාට පස්සේ තමයි ඒ රත්තරන් වතුර දාන්න. එහෙම නැතුව රත්තරන් වතුර දැම්මට වතුර රත්තරන් අල්ලන්නේ නැහැ. අනේ සුද්ධිය තමයි මේ සමත භාවනාවේදී එහෙම නැත්නම් මේ වීතික පරිඋත්ථාන කෙරෙස් දුරු කරන අවස්ථාවදී කෙනෙක් කරන්නේ. ඉතින් බලනකොට පේනවා මේ මිනිස්යා මේ ගිය ගමන් ඕම් පොඩ්ඩක් ඉන්න ඕන නම් මම මේක හතර දෙන්නම් කියලා විනාඩි දෙකකින් දෙන්නේ නැහැ. දවස් දෙක තුනකට පස්සේ එන්නේ කියලා. ඒ අතරමැදදී මේ මිනිස්යා ඒ රත්තරන් බහන්නේ අරගෙන ගින්න දානවා වතුර දානවා මදිනවා ආයෙ ගින්න දානවා ආයෙ වතුර දානවා මදිනවා ගින්න දානවා වතුර දානවා මදිනවා බල බල බල බල බල බල ඒක සුද්ධ කරනවා අලුත්ම රත්තරන් බාණ්ඩයක් බවට පත් වෙන කමගේ අර පිට තියෙන කට්ට ගලවන කොම කට්ට ගලවන මලකට කට්ට ගලවන ගලවලා ඉවර තමයි වතුර දාන්නේ වතුර දැම්මට පස්සේ ඒක අර මූලික ඔපේ මූලික දිස්නේ පරිශුද්ධ දිෂ්ණේ ගන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්යාගේ තියෙන ඊවසීම දිහා බලනකොට එයාගේ කුණු කට්ට ගැලවීමට ගන්න ඒ විද්‍යුහුරු ක්‍රමය කොච්චර වෙලා ගියත් ඕනම කෙනෙකුට තේරෙනවා මේකේ කුණු බැදෙන්න ඊටත් වැඩි වෙලාවක් අරගෙන. කුණු බැදෙන්න අපට මාස ගණන් මේ රත්තරන් පාන්නේ පළඳලා තියෙනවා. ඒ මාස ගන්න කකුණු තමයි අර දවසෙන් දෙකෙන් කපන්නේ හරියට අර කමයට. ඒ වගේ තමයි ਸਰවඥාන්සේ සඳහන් කරනවා අපි සංසාරේ පුරාවට අපි ළඟ එකතු වෙලා තියෙන මේ මෝහ පටල. දැන් ලස්සන වචන පුදුමන පාචුන මෝහ පටල. මේ අවිද්‍යාව හරහා දැකීම නිසා අපි ඇස්වල බැඳිලා තියෙන මේ කහට එහෙම නැත්නම් අන්ධ කරන භාවය අචක්කු කරන භාවය ප්‍රඥා දුබ්බලී කරන භාවය ප්‍රඥා නිරෝධක භාවය අනිබ්බාන සංවත්තනික භාවය බුදුරජාණන්සේ පෙන්නේ මේ ඇහැර දාන කණ්ණාඩියක නිකන් මේ තෙල් කුණු බැලනවා වගේ. එහෙම නැත්නම් ඇහැක කැටරක් ඇවිල්ලා වගේ. ඇහි සුදා වගේ. යාට පේනවා තමයි. ඇය පේන දේ ඔක්කොම අර තියෙන සුද්දට හරස් වෙලා පේන නිසා පිරිසුදුක් නැහැ. අනේ ඒ වගේ ඒක ලැබෙන්න ගොඩාක් කල ගිහිල්ලා තියෙනවා. ඒ නැත්නම් මේ මෝහ පටල සංසාරය පුරාවට අපේ අල්ලඟම ආශ්‍රය කරපු මිතුරෙක් වගේ ඉඳලා තියෙනවා. බුදුජාන විශ්ේ දෙන උපක්‍රමය මේ කෙලස් කපන උපක්‍රමය ප්‍රතිපදාව අච්චර කල් යන්නේ ඉතින් බොහොම දක්ෂ එකක් බුදුජානසෙ දෙන්නේ. ඒක නිසයි සර්වඥාන්සේ සඳහන් කරන්නේ මං කියන්නක් අසාවා. මෙන්න මෙච්චර මේකේ මේ මොහ පටල බැඳිලා තියෙනවා. ඕක කාටවත් නෑ කියන්න බෑ. මම මේ පෙන්වන්න හදන්නේ ඒකට බොහොම විප්ලවීය උත්තරයක්. රැඩිකල් වාදී උත්තරයක්. එيشා පළවෙනි දේ තමයි තමයි දැනගන්න ඕනේ මයි ළඟ මෙච්චර මෝහ පටල තියෙනවා. එහෙම නැත්නම් මෝඩකම තියෙනවා. නැත්නම් තකතිරුකම තියෙනවා. අවිද්‍යාව තියෙනවා. මෝ අන්ධකාරය තියෙනවා. අන්නේ අන්ධකාරයෙන් අයින් කරන මේ මෝහ පටල කපන ක්‍රමයට ක්‍රමය දන්නවනම් ඒ කෙලෙස් කොච්චර කල් බැඳිලා හැත් බැඳිලා තිබුණත් අයින් කරන්න පුළුවන්. ඒක නිසා අපි සංසාරයක් එකතු කරගත්ත සංසාරයක් පුරාවට පොදි බැඳගෙන ආපු මේ මෝහ පටල මේ පළවෙනිම සර්වචන්ස පෙන්වන අවිද්‍යාව නැත්නම් විසම ලෝභය කෙලවරක් කරන්න බැරි මේ ලෝභය ගත්තොත් සර්වචන්ස පෙන්නනවා ඒක තදංග වශයෙන් කපල මම පෙන්නන්නම් අනිවාර්යමයි කළ පෙන්නන්නම් දැන් මේ ක්‍රමයෙන් තමයි හිත වදිනවා නම් තමන්ට ඒ වල විශ්වාසයක් එනවා නම් මෙන්න මේකේ තදංග වශයෙන් తాවකාලිකව අහිං කරපු එක ඊතාවර වෙන විදිහේ ජීවන රටාවක් ඇති කරගන්න ඒ ස්ථාවර වෙන විදිය කතා ස්වරූපයක් ඇති කරගන්න. ඒ ස්ථාවර වෙන විදිය කර්මාන්තයක් ඇති කරගන්න. ඊට පස්සේ අරක jigර jigර jigර jigර කරලා කල්පකාන්තරාවක් එකතු වෙලා වර කෙලස් ටික සතිපට්ඨාන සූත්‍රය වගේ තරක සඳහන් කරන උපරිම අවුරුදු 7ක් යයි. උපරිම අවුරුදු 7ක් යයි. නමුත් මේක නැවත නැවත සීලානුකයිතේ සුතානුකයිතේ සකච්ඡානුකයිතේ සමතානුකයිතේ විපස්සනානුකයිතේ දෙනවනම් ඔක අවුරුදු 6ම කපන්න පුළුවන්. අවුරුදු 5ක් කපන්නත් පුළුවන් කියලා අවසානයේ සර්වචනාංශේ තවස් 7කින් මේක කපන්න පුළුවන් බව අරස්කර සංසාරයක් ගෙන අප මොහ පටල හරියට ක්‍රමය අල්ලගත්තොත් දවස් 7කින් කපන්න පුළුවන් බව සත්‍යපට්ඨාන සූත්‍රය සුපර්මැත්ව දක්වලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඒ සතිපට්ඨාන සූත්‍රේ මඩක් වෙලා තියෙන මජ්ක්‍ධිම නිකායම කියවලා බෝධි රාජ සූත්‍රය කියවුවොත් ඒකේ කියනවා පහ කාරණා උදේ අල්ලගත්තොත් හැන්ද වෙනකොට කෙලස් කපලා දෙන්න same day service කරලා දෙන්න කියනවා. මොකක්ද මේ කියන්නේ? සතිය පිහිටුවන. සතිය පිහිටවනවා නම් මේ වැඩේදී තියෙන සතිපට්ඨානයයි මේ ඔක්කොටම කරණ තියෙන වැඩේ ප්‍රධාන දේ එළඹ සිටි සීයයි කියලා දන්නවනම් එළඹ සිටි 100 කියන්නේ මෙන්න මේකයි කියලා අර්ථකථනය දන්නවනම් එළඹ සිටියයි කියලා මේක දැනගන්නේ කොහොමද කියලා තමන්ගේ අත්දැකීමෙන්ම දන්නවනම් ඒ කෙනාට අච්චර කාලයක් ගෙනාවේ මෝහ පටල විමසුද්ධ කරන්න පුළුවන් බව සත්‍යයෙන් සඳහන් කරනවා. ඒ නිසා මම හිතුවාද මේ දේශනාවේ අවසාන කොටසට එනකොට මේ සර්වඥාන්සේ පෙන්වන්නට හදන මේ මෝහ පටල ඇති කරන අවිද්‍යාව නැතුව දැඩි ලෝභය නැත්නම් විෂම ලෝභය ඒ වෙනුවට සර්වචනාති පන්නන ප්‍රතිනිධිය එහෙම නැත්නම් ඒක අයින් කරන බේත ඒකාග්‍රතාවය මෙන්න මේ කාරණාවෙන් පොඩ්ඩක් කරුණ ඉදිරිපත් කරන්න. මිසින්දි මට ශීත වෙනවා මේ සමත භාවනා ක්‍රමයේදී එහෙම නැත්නම් මේ ධ්‍යාන භාවනා ක්‍රමයේදී ਸਰවචාන්සේ ඉදිරිපත් කරලා තියෙන මේ කාරණාවලින් න්‍යාය උකහා ගන්න උකහා ගන්නතර වාස්ය සමත වේවා විපස්සනා වේවා හිතක් හැදෙන්නේ මේ දැඩි ලෝභය සම්බන්ධව කාමච්ඡන්දේ සම්බන්ධව කාම ගුණ සම්බන්ධව කාම සංඥා සම්බන්ධව ආතර වෙච්ච මේ හිත සුවපත් වෙන්නේ කොහොමද කියන කාරණාව තේරුම් ගන්න. බුදුචානන්සේ මෙතන අභිත්‍යාව කියලා එතන විෂම ලෝභය කියලා දැඩි ලෝභය කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ධම්මචක්කපවත්තන වගේ සූත්‍රවල මේ සංසාර බන්ධණයට තමයි දුකට ප්‍රධාන හේතුව තෘෂ්ණාව වශයෙන් සඳහන් කරනවා. මේ අභිත්‍යාව කිව්වත් විෂම ලෝභය කිව්වත් තෘෂ්ණාව කිව්වත් මේ ඔක්කොගෙම සඳහන් වෙන්නේ මේ හිතේ තියෙන එක චෛතසිකය. අන්නේ චෛතසිකය එදිනදා ජීවිතය අපේ ක්‍රියාත්මක වෙන්නේ අරමුණු රස විවිධාකාරයෙන් රස විඳීමට ආසාව වශයෙන්. රූප වශයෙන් වර්ණ විවිධ විචිත්‍රත්වයේ සහ සතහන් විචිත්‍රත්වයේ කෙලවරක් කරන්න බැරි එකක්. කහ පාට, නිල් පාට, රතු පාට ආදී වශයෙන් අපි විවිධ වර්ණ දකින්න කැමතියි. කලසුතු චිත්‍රපටි බලනකට වැඩිය අපි වර්ණ චිත්‍රපටයට කැමතියි. කලසුතු ටෙලිවිෂන් එකට වැඩිය වර්ණ චිත්‍රපටේ වර්ණ ටෙලිවිෂන් එකට කැමතියි. ඒක මේ කාම ඡන්දය හරහා පණ පෙවෙන පෙඟෙන ගුණයක්. ඒ වගේම අපි කැමරාවක රූපය චලන චිත්‍ර කියන්නේ ඊට වැඩිය අපි ටීවී චිත්‍රමය වීඩියෝ චිත්‍රයකට කැමති එක චරණයක් තියෙනවා. ඒ නිසා හැඩතල වෙනස් වෙනවා. ආකාර වෙනස් වෙන නිසා ෆොටෝ එකක් බලනකොට වැඩි අපි චරණ චිත්‍ර බලන්න කැමතියි. ඒ ෆොටෝ කියන්නේ කාමච්ඡන්දේ තමයි. ඒකේ උග්‍ර අවස්ථාව තමයි ඒක චරණ චිත්‍රයක් වඩපත් වෙන එක. ඒ නිසා මේ විවිධ වර්ණ සහ ඝටහ ආකාර වෙනස් වීමට තියෙන ආශාව දෙකට කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. වගේම ශබ්ද ගත්තාම බටහිර සංගීතයේ, ඉන්දියානු සංගීතයේ, උත්තර ಭಾರತೀಯ සංගීතයේ, දක්ෂිණ ಭಾರತೀය සංගීතයේ, සිංහල සංගීතයේ කියලා ඔය নানা විදිහට ඒ විවිධ ශබ්ද අහන්න තියෙන ආසාව කාමච්ඡන්දය, කාමගුණ, ක්ලේශකාම වශයෙන් සඳහන් කරනවා. ඒ වගේම නාසයේ දැනෙන සුවඳ ගත්තාම අපි ඒ සඳහා එක බිඳුවකට සුවඳ වර්ගයක බිඳුවකට පුදුමාකාර වේදමක් කරනවා. පුදුමාකාර තැන් වලට යනවා. පුදුමාකාර නංවනන් දීගෙන දුගඳ දුරු කිරීමටත් සුගඳ වැඩි කිරීමටත් පුදුම උත්සාහයක් මිනිස්යා තුළ තියෙනවා. විවිධ රස මසවුලු කැවිල්ලට තියෙන ආශාව උදේට ගන්න කෑම අපි දවල්ට කැමති නෑ. දවල්ට ගන්න කෑම රාත්‍රියට කැමති නෑ. අතුරුපස ප්‍රධාන කෑමට බෑ. අයෝගම ඉන්දියා කෑම කිව්වොත් චීන කෑම බෑ. ජපන් කෑම බෑ. ඉතින් ඒ නිසා හන්දියකට ගිහිල්ලා බැලුවාම ලංකාවේ මේ දවස්වල විවිධාකාර මේ දිව පිනවීම සඳහා භෝජනශාලා භෝජන සංග්‍රහ දාන එහෙම නැත්නම් දානශාලා හරියට තියෙනවා. ඉවරයක්ම නැහැ. මං හිතන්නේ ඉස්සරහට අඩු වෙයි කියලා. එන්ටෙන්ටෙන්ටෙන් වැඩි වෙනවා. ඔකෙන් බලන්න ඇත කුටු මෙට්ට පොට්ට මෙට්ට ඥාන වාහනවල අලුතෙන් අලුතෙන් එන සෑම මොහොතයක් අරව තව තවත් විවිධාංගීකරණය කරලා මිනිස්සු අතරපත් කරනකොට අපි ඒක තාක්ෂණ දියුණුවක් වශයෙන් සලකනවා එහෙම නැත්නම් නව නිර්මාණ කියලා අපි වලට ඇහි දෙනවා නැත්නම් මේක නිෂ්පාදනය කියලා අපි මේක උනන්දු කරනවා එච මේ පස්සට දෙන සැපට නෙමෙයි ඔක්කොම බඩට ලුණු කැඳවත් නැහැ මේ පස්සට විල්ලුද හොයනවා. එහෙම ලෝකයක් අද ඉන්නේ ඉතරාට ඉතරාට තියෙන නිසා මේ කය පහස කියන එක අද මේ වෙනකොට ඇවිල්ලා තියෙන தත්වයක් ඒක සංසන්දනය කෙරුවොත් ඒ දැන් අවුරුදු 50 60ක ඉඳලා ඉස්සර ඉන්දියාවේ ඉන්න මහරජා කෙනෙකුට තිබුණු සැප සම්පත් දිහත් බලනකොට අද සාමාන්‍ය මධ්‍යම පන්තියේ ඉන්න කෙනෙක් අර මහරජා කෙනෙකුට වැඩිය මේ ඔක්කොම පුතේ. තව බලන්න අසහනය අඩු වෙලා තියෙනවා කියලා. බලන්න චිත්ත පීඩාවල අඩුවක් කියලාද කියලා. බලන්න ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තෝතෝ වරපල කියලා කතිපරෝසරණ රණ්ඩු කරන එකේ අඩුවක් කියලා තියෙනවද කියලා. ඉතින් එනිසා මේක තව වැඩි වුණාම අපි හිතන විදියෝ සාන්ත සුන්දර සමාජයක් ඉවසන සුළු සමාජයක් ඇති වෙයිද? තවත් තව ඉස්සරහට කුඩු මිනිස් කාමර ඉලව් වගේ එක එකට නියව ගන්න ලෝකයක් එයිද? මේකද මේ දියුණුව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක බොහොම කල්යතෝ දේශනා කරා. මේ වල කියන්නේ බුදුරජාණන්ගේ කාම ගුණ. කාම ගුණ කියන්නේ කාමයේ විවිධත්වය. කොක්ටේල් පාන විවිධ ප්‍රසංග කාණිවර. මේක නියද මේ සමාජශීලී ජීවිතයේ ප්‍රධාන අංග ටික. ඉතින් ඒ දේ සඳහා අපි ගත කරන ගත කරන්න ඒක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. ඇයිදල් කුඩක් පුරවන්න හදනවා වගේ වැඩක්. ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. එචා බුදුචාන්සේ කාමයේ ආධිනව වෙන්නට පුතුමෝකාර උපමා වැටක් වෙන්නලා දීලා තියෙනවා. ඒකක්වත් දාවලංගු නැහැ. මේ ඔක්කොම වෙනුවට බුදුරජාණන් වහන්සේම නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ ආධ්‍යාත්මික පැත්ත බලන කෙනාගේ තිබුණු එකම අභියෝගයයි වෙන්නේ මේ සියලු හැඩතල වර්ණ සාඨාන් ආකාර විනාශ වෙන විවිධාංගයේ පතන මේ හිතට එක අරමුණක චිත්තක්ෂණ දෙකක් තියන්න ගන්න ප්‍රයත්නය තමයි සමත භාවනාව කියලා කියන්නේ. මේ විවිධ අරමුණු දිගේ පැන පැන යන හිත ආතුර කරවන පරිසර විනාශ කරන පාරිභෝගිකත්වය ඇති කරන අසහනය ඇති කරන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇති කරන සමාජයක් සාහිතක් ඇති කරන අතර එකම අරමුණක චිත්තක්ෂණ දෙක තුනක් පවතිනකොට ඒකට කියනවා ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය එතකොට ඒ ඒ කර්මණක බොහෝ වෙලා හිත පවත්වපේ කරාට ලැබෙන සැපය නිර්ාමිෂ සැපේ කියලා කියනවා අර විදියට වර්ණ සටහන් වෙනස් කිරීමෙන් විවිධාංගීකරණය වීමේ ලැබෙන සැපයට කියනවා ආමිෂ සැපේ කියලා. ඉතින් මේ අද දේශපාලනේ සම්පූර්ණම වෙලා තියෙන ආමිෂ සැපේකට කියන එක ඉගෙන ගන්නට PhD කරන්න ඕනේ නැහැ. MSc කරන්න ඕනේ නැහැ. ඩිප්ලෝමා කරන්න ඕනේ නැහැ. මේ දේශපාලනේ සම්පූර්ණයෙන්ම අපිට දෙන්න හදන පොරොන්දුව මොකද්ද? අපිට විවිධ හැඩතල හදලා දෙන්න. ඊට පස්සේ මේ ආර්ථික විශේෂය විශේෂඥයෝ කරන්නේ ඔය හැම ආර්ථික සමීකරණයකම කියවලා බලන්න මොනවද දෙන්න හදන්නේ අපිට මේ තියෙන සංതൃප්තිය කියලා ඔය පංචේන්ද්‍රයන් පිනවීම. ඒ වගේම මේ කසබැඳ කස කැසපට ගහගෙන මේ සමාජය සමතලකරන තම සමාජයක් ඇතිකරන පැනලා කතා කරන මේ සමාජ තේමකයෝ සමාජ විද්‍යාඥයෝ මොකද්ද දෙන්න හදන්නේ කියලා අහන්න බෑ. මේ අමාරු සමීකරණ හරහා ඒ දෙන්න හදන්නේ රූප දෙන්න, ශබ්ද දෙන්න, ගන්ධ දෙන්න, රස දෙන්න, පහස දෙන්න. උන්දලගේ වල වල මරගාති මේ ලෝකෙට පරකාශයක් කියලා කියනවා. මේ දුප්පතුන් නැති ලෝකයක් අපි හදලා දෙන්න. ඊටකන මම ඊළඟට නල දෙන්න කියලා මේ සමාජ නීති හදාන නගලනවා. ඉතින් ඕකේ තියෙන පුස්ස ඔකේ තියෙන කොම්බේ දකින්න මහා බුද්ධහමක් හෝ මහා ලොකු විඤ්ඤාපන්ති වලට යන්න ඕන කමන්නේ අභිධර්මයකට ගන්න ඕන කමකුත් නැහැ. නමුත් බලන්න අපේ ජීවිතේ වැඩිම කාලය අපි ගත කරන්නේ මොකේද කියලා. අවුරුදු 6 පටන් ගත්තාම ආධ්‍යාත්මික ජීවිතය කාර්යයෙන් අධ්‍යාපනයේ සඳහා කාලය ගත කරන කෙනා ජීවිතය තාම සුන්දර වයසක දැන් නම් අවුරුදු 5න් විතර පටන් ගන්න මොන්ටිසෝරි එනකොට ඊටත් වැඩිය පොඩි උන් හැම ගන්නවා. ඒකල්ලා අවුරුදු 20 30 යනකම් ගත කරන්නේ මොනවද කියලා බලන්න. ඊට පස්සේ මේ පචේ ඉගෙන ගත්ත පචේ ලෝකෙට වමාරන අවුරුදු 55 වෙනකම් ඉන්නවා. ඔන්න 55 60 වෙනකොට අවලංගු කාසි බාටපත් වෙලා. ඉතින් සමාජයෙන් කොම් වෙනවා. ඉතින් බැංකු ගිණුමක් නම් තියෙනවා එතකොට මෙච්චර මෙච්චර විතර. රක්ෂණ සංස්ථාව කියනවා මෙච්චර මේ එක ලෙඩක් ආපු ගමන් පවුලේ තිබුණ ඔක්කොම බූදලෙත් ඉවරයි උන්දගේ බන්කුත් ඉවරයි ඉතින් කියාවි අන්නර ලෙඩේ ආව දැන් නම් ඔක්කොම ඉවරයි මේ ලෙඩේ ආවේ මොකටද අර කැත ජීවන රටාව නිසා අස්වාභාවික ජීවන රටාව පන්ති කාමර වල සීමා වෙලා කන්තරු කාමර වල සීමා වෙලා මමගේ තට්ටේ ආවේ ෆෑන් එකට කියලා කියන්නේ වෙන මොනවටත් නෙවෙයි ඒ වෙනුවට කමක ජීවත් වෙන මිනිස්සෙක් ඒ මනුස්සයාට දොස් කියනවා. එයාට බැංකු ගිණුම සීතියක් ඇත්තේ නැහැ, රක්ෂණ සංස්ථාවක් ඇත්තේ නැහැ. ඉතින් මේ මනුස්සයා නිකන් දැනුවත් නැහැ, නිකම්ම නිකන් ගොයියා. එචාර උගත්තු දන්න කෙනෙක් නාර මනුස්සයා දිහා බලන්නේ නිකන් මේ තීරසංසතෙක් වගේ. මුත්‍රි මනුස්සයා ජීවත් වෙනවා. මම කියන්නේ මේ දෙකෙන් අතින්ට යන්න කියලා. මම මේ සංසන්දනාත්මකව පෙන්වන්නේ. ඒක නිසා අපේ ජීවිතයේ සුන්දරම කාලේ අපි මේ ගත කරන්නේ කවුදෝ හදපු න්‍යාය පත්‍රයකට කියලා දන්නවනම් ඒ මිනිහා කවුද කියලා අහුවොත් මායя කියලා තමයි කියන්නේ. අපිට දැන් නම් පිටින දේශපාලන නායකයෝ ආර්ථික විශේෂඥ සමාජ විද්‍යාඥයෝ උන්දලා මායයන්ගේ සෙබළු මාර සීනාවේ රෙගියුලා මේකේ කට්ටියක් ඉන්න කට්ටිය ඉන්නවා ඔය වොලන්ටියර් මේකේ ඉන්න කට්ටියකුත් ඉන්නවා ඔකේ. පූර්ණ කාලිනව කරන කට්ටියකුත් ඉන්නවා භාගයට කරන කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේක කොච්චර ඉතිරිලා පැතිලා තියෙනවද කියනවනම් ඕගොල්ලන්ගේ මණ්ඩලයේ බුදුහාමුදුරන්ට කිසිම සීට් එකක් නැහැ. බුදුජානනාච වගේ මේ නිර්ආමිෂ සුඛයක් වෙන්න කෙනෙකුට ඔයතන ඔය කැබිනට් එකේ මොනම තරක්වත් නැහැ. නමුත් කවුරු හරි මේ බුදුහාමුදුරු කියන දේ අහලා වත්තුම සූත්‍රය හෝ වෙන උපක්ඛේද සූත්‍රය හෝ අහලා කවදාද හිතන්න මේ අරමුණේ අරමුණට පහින මේ පිස්සු අඳුරෙක් වගේ තියෙන මේ හිත එකම අරමුණක මේ අරමුණ මොකද්ද වෙන්න ඕන කියලා බුදුසජාණන්සේ විස්තර කරනවා එකම අරමුණ චිත්තක්ෂර දෙක තුනක් පවත්තන්න කොච්චර අමාරුද කියන මාතෘකාවත් අපි සාකච්ඡා කළ යුතුයි අමාරුවෙන් හරි එක චිත්තක්ෂණ කීපයක් ඒ එකම අරමුණක් පැවැත්වුවොත් බුදුජානකසේ සඳහන් කරනවා සීලයක් රැක්කොත් විචිකම කෙලස් නොකර හිටියොත් රට හතර ආකාරයක බය නැති වෙන්නාසේ මේ විෂම ලෝභය අවිද්‍යාව කියන මේ විවිධ අරමුණු රස විඳින හිත එක චිත්තක්ෂණයක් නැත්නම් චිත්තක්ෂණ කීපයක් තමන් දන්න නික්ලේශී නිර්වෘල් නිර්මල අරමුණක ටිකක් කළා කියන්නේ හිටියොත් එයාට ඒ චිත්තක්ෂණ දෙකේදී අනිවාර්යයෙන්ම අත්දකින්න පුළුවන් මෙතන අසහනෙ නෑ මෙතන ආතතිය නෑ. ඒක ඒ චිත්තක්ෂණය ලැබපු ගමන්ම ඒ චිත්තක්ෂණයේ අසහනෙ නැති බව දැනගන්න නම් ඒ චිත්තක්ෂණයේ උපයපු ගමන්ම ඒ චිත්තක්ෂණය තුළ ආතතිය නැති බව දැනගන්න බහුසුත භාවය අවශ්‍යයි. බහුසුත භාවය නැත්තම් නොලැබෙනව නෙවෙයි එයාට ඒකම වැටහෙන්නේ නැහැ. කියාගන්න බැරි වෙනවා. නමුත් තේරෙන පටන් ගන්නවා. ටිකක් කල් ගන්නවා. ඒ නිසා හුදුට අවබෝධ කරපු කෙනෙකුට අසුබිරු ඥාන ඇති කෙනෙකුට භාවනා කරලා මේ කියන සමත භාවනාවක් ඒක අරමුණක හිත එක දිගට චිත්තක්ෂණ දෙක තුනක් පවත්නකොට ඒ තදංග වශයෙන්ම එතනම නිවනක් ලැබෙනවා අසහනය දුරු වීම සහ ආතතිය දුරු වීම වශයෙන් ඒක ටිකක් කල කල් යන්න යන්න එක්ක ධ්‍යාන සුඛයක් වශයෙන් හෝ එහෙම නැත්නම් නිර්ආංශ සුඛයක් වශයෙන් එයාට අභිද්‍යාවේ දුරුකම නැතිවීම ඒකාග්‍ර භාවයේ වශයෙන් ලැබෙන්න පටන් අරගත්තට පස්සේ පේනවා අන්නේ ඒකාග්‍ර භාවයේ ලැබිච්ච චිත්තක්ෂණයේ විතරයි තමයි ජීවත් වෙලා තියෙන්නේ අනික හැම වෙලාවෙම හීනෙක ඉඳලා තියෙන්නේ එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක නොලැබිච්ච සැපයක එක්ක වෙන කෙනෙක් සැන. මම දැන් මෙතන කියන මේ අරමුණකට එළඹ වාසය කරන වෙලාව විතරයි ඒ හිත ජීවත් වීමක් සිද්ධ වෙන්නේ. අනික හැම වෙලාවෙදීම කාගේ දෝ න්‍යාය පත්‍රයක් මට හම්බෙච්ච වචනයක් හැටියට මම පාවිච්චි කරන්නේ කැඹිරිල්ල. දණ්ඩයක් වදයක් අතීත අනාගත ජීවත් වෙලා තියෙන්නේ. ඒ නිසා කවදා හෝ මේ කෙනා කිටි කාලින වශයෙන් හෝ දීර්ඝ කාලින වශයෙන් මේ අවිද්‍යාව සහ විතම ලෝකේ දුරු කළ හැක්කක් මට මේක චිත්තක්ෂණ වශයෙන් දැනටත් කරන්න පුළුවන්. මම මේකට ගැළපෙන ආකාරයට මේ චිත්තක්ෂණයේ දෙක තුන වෙන ආකාරයට මම වචන කතා කරන්න ඕනේ. ඒ චිත්තක්ෂණ ටිකක් වැඩි වෙන ආකාරයට මම මගේ කර්මාන්ත කරන්න ඕනේ. ඒ නිර්ආමිෂ සුඛේ වැඩි වෙන ආකාරයට මම මගේ ජීවන රටාව සකස් කර ගන්න ඕනේ කියලා මෙයා මේ පුද්ගලයා මේ අවබෝධ කරගන්න එකන ඒ තමන්ගේ මෙතෙන්ට එනකන් තිබුණ සීලය තව දුරටත් දියුණු කරනවා නම් ධම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවසේ උන ඕකට කියන්න පුළුවන් බෞද්ධ සංස්කෘතිය කියලා. ඕකට කියන්න පුළුවන් හැදීහව කියලා. ඕකට කියන්න පුළුවන් මහත්ම ගතිය කියලා. අපි හිතෙන් දෙනකොටත් යම් සීලක ඉන්නවා දැන්ටත් අපි භාවනා වැඩමුළුවට සීල් සමාදන් වෙලා ඉන්නේ. නමුත් අර අවිද්‍යාව සහ විෂම ලෝභයේ වෙනුවට ඒකාග්‍රතාවය ඇති කරාට පස්සේ චිත්තක්ෂණ වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් ඒ කෙනාට හිතා ගන්න පුළුවන් නම් ඒ ක්ෂණය තුල ආතතිය නැහැ අසහනේ නැහැ මම ඉදිරියටත් කටයුතු කරනකොට ක්‍රියාකාරකම් වචන ජීවන රටාව අනුව ඒ ආතතිය නැති වෙන ඒකාග්‍රතාවය ඇති වෙන අරමුණක හිත තියාගෙන පුළුවන් තරයට හැදෙන්න ඕන කියලා ලැබිච්ච අත්දැකීම ආයත් සීලයට ආයෝජනය කරනවා නම් ඒක පුදුමාකාර කසකැවිල්ලක් එන්න පටන් අර ගන්නවා. Taman උපදී අත්දකින්න අත්දකින්න හැම චිත්තක්ෂණයකම වර්තමාන මොහොත අත්දකින්න සතිය අත්දකින්න අරමුණ අත්දකින්න හැම චිත්තක්ෂණයකම එයා ඒක බෞද්ධ භාවයේ හරහා තවදුරටත් ශිල්පද අධිශීලයක් පාඩපත් කරන කටයුතු කෙරුවොත් ආනිසංසයක් වශයෙන් මේ ලැබਿੱච්ච චිත්ත භාවනාව අධිචිත්ත භාවනාව පාඩපත් වෙනවා. මේ අධිචිත්ත භාවනාවට මේ අධිශීලය ආයෝජනය කිරීමේ යාන්ත්‍රණයට අධිප්‍රඥා භාවනාව කියලා කියනවා. ඒතම් ප්‍රඥාව කියන්නේ. මේක ඇත්තට මේ පුංචි ගැම්මේ පුංචි අවිද්‍යාව නැති චිත්තක්ෂණයක් ඇති කරගෙන ඒක වැඩි කරලා ඒක නැවත සීලයට ආයෝජනය කරන්න ඕනේ. එතකොට සීලය නැවත අපිට ප්‍රත්‍යুৎপন্ন වාසයෙන් සමාධිය දියුණු කරනවා. ආනේ විචිත මේකේ තියෙන ගැම්ම මේකට කියන ඕපනයික ගතිය කියලා ධර්මයේ නැත්නම් මේකේ සාන්දෘෂ්ටික ගතිය කියලා කියනවා. මේක දකින්න පටන් ගත්තට පස්සේ ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ වස්ත්‍රයට අලුතෙන් තින්ත නොදැම්මත් වර්ණ නොගැන්වන. ඒක තියෙන කෙලෙස් කසට අයින් වෙනකොට මජං අයින් වෙනකොට තිල්කුණු අයින් වෙනකොට වර්ණ වර්ණයක් නැතුවත් සුපරිසිද්ධ භාවයටපත් වෙන්න පටන් ගන්නවා. ඒක ඒකේ නතරනේ ළඟ ඉන්න කරණක් තේරෙනවා. එනිසා අපි ජීවිතේ අපි සංකල්පයේ වශයෙන් තියාගන්න තියෙන මේක වර්ණ ගැන්වීමකොත් පුත්‍රයන්න්ස අපිට අතිරේක ලාභයක් වශයෙන් දෙනවා. මේ වර්ණය උකහා ගන්න මේ චිත්ත සංතානයේ චිත්ත ප්‍රවෘත්තිය විඥානස්රෝතය ඇති තාක් දුරට අඩුම ගානේ මේ උපක්ලේශයන්ගෙන් පළවෙනි එක වෙන අවිද්‍යාව හෝ විෂම ලෝභය නැති කර ගැනීම සඳහා චිත් ක්ෂණ මාත්‍ර වශයෙන් මේ සතිය පවත්වන්න උනන්දු වෙලා තියෙනවා ඒක තීරුම් ගන්න තියෙනවා නම් මතක තියාගන්න අපි මේ බරපතල සටන යුද ප්‍රකාශ කරලා තියෙන්නේ ඒ කෙනාට ඒ සටන ප්‍රකාශ කරපු නැති අත්දැකීම නැති කෙනාට වඩා ලොකු වගකීමක් එනවා මේ ඇති කරගත්ත දේ නිතිපතා කරලා මේක දියුණු කිරීමට ඒකට කියනවා අපි භාවනා කරනවා බෞලීකට කරනවා කියලා. ඒ නිසා අද දවසේ දේශනාවෙන් මම මතක් කරන්න කැමති මේ වෙනකොට මා සීල වශයෙන් ආයෝජනය කරපු සමාධි වශයෙන් යම් යම් අත්දැකීම් ඇති සීල දිනාට මේ ආකාරයෙන් මේ Taman තුල තියෙන ශක්ති ටිකම තේරුම් අරගෙන කිසිම කෙනෙකුගේ බාහිර ආධාර උපකාරකින් තොරව තමන්ගේම ශක්ති ප්‍රයෝජන ගනිමින් මේ ධර්ම මාර්ගය තව තවත් ඍජු කර ගන්නට අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව સમાપ્ત කරන්නයි සියලු දිනාට ඒ නිසා සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේක දවසේ ධර්මදී මේ වැඩපිළිවෙලේ අවසානයේ නොවුනත් මම මේ වෙලාවේදී විනාඩි කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ පළවෙනි දවසේ වෙනකොට සැලසුම් කර ආකාරයට කටයුතු කරන සිද්ධ වුණා. ඒ නිසා ඒ දක්වා මේ දක්වා උදව් කරන ලද සම්බල සංවිධානයේ උදව් කරන ලද සියලු සත්තු සමාදල වලට අපි යම් ආකාරයකින් රැස් කරන ලද කුසල් වේ නම් ඒ සියලු කුසල් අත්පත් වේවා කියලා අපි සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම අපි හැම කෙනෙක්ම විශාල ණය සමුරේ ණය විතර පිරිසක් නියෝජනය කරනවා. ඉතින් ඒ සියලු ඥාතීන්ගේ සහයෝගය උදව් නිසා අපිට මේ විදියට උදාාර සාසනික කටයුත්තක් කරගන්න පුළුවන් වුණේ. ඉතින් මේ ණයයොත් ඔක්කොම දෙනා මේ ධර්ම මණ්ඩපේ ඉන්නවනම් ඒත් කොයි ආකාරයකට මේක අහලා දැකලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙයිද? ඒ නෑයින් වෙනුවෙන් අපි මේ පවත්තන සාධුනාදී අහලා ජීවත් වෙන හෝ වේවා මිය පරලෝ ගියා හෝ වේවා ඥාති සම්නෝරේ යම් කෙනෙක් වෙනවනම් අපිත් එක්ක මේ ඉන්නා තන විදිහට සාධුනාද පැවැත්වීමෙන් මේ කුසලයේ අත්පත් කරගනිත්වා සුඛී සුපත් භාවේපත් වේවා කියලා ඥාති විනේ සාධුකාරය පවත්වා අපාපටත් මේ නානාකාරයෙන් රස කරවලත කුසලය ඒකාන්තම අපගේ පරමාර්ථය නැවත නැවත සිහිපත් කරගන්නත් ඒකාන්තයෙන්ම මාර්ගය දිජු කර ගැනීමට අපටත් එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුව ගනිමු.